අවශ්‍යයි ගෞරවනීය මහා සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාවකට සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ රාष्ट्रපතිදා පිනිසරණෝනේ පවත්වන සතිපතා ධර්ම දේශනාවකට සිළුම දිනායේ සඳහා tempත් වෙලා සාදු පාරක් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඛතංච භික්ඛවේ පුග්ගලා පූරෝ පිහිතෝ ඉද භික්ඛවේ ඒකච්ඡස්ස පුග්ගලස්ස පාසාදිකං හෝති අභික්ඛං විතං පටික්ඛන්තං ආලෝකිතං විලෝකිතං සම්මින්ජිතං පසාරිතං සංඝාටි පත්ත චීවර ධාරණං සෝ ඉදං දුක්ඛ සච්ඡන්ති පජානාති අයං දුක්ඛ සමුදයෝති පජානාති අයං දුක්ඛ නිරෝධෝති පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදංච පදානාති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊට වාර තුනකට කලින් පටන් අරගත්තා මේ කුඹ නැත්නම් කුඹුපම සූත්‍රය ඒකදී සරුවචන් ආංශේ මාතෘකාවක් විවෘත කරනවා මේ කලයක උපමාව පෙන්නලා ඒ අනුව පුද්ගල චරිත හතරක් ඒ සඳහා කලයේ ගුණ දෙකක් නැත්නම් ආකාර දෙකක් බුදුජානනාංශේ ඉදිරිපත් කරන එක හතරකුන් ස්වරූපෙට ඉස්සරහින් ඉදිරිපත් කරනවා කලවල තියෙනවා කියලා සරුවස්ථානයේ සඳහන් කරනවා පූරෝ තුච්චෝ පිහිතෝ ඇතුළත හිස් පිටින් වහපු කලයක් ඊට පස්සේ තියෙනවා තුච්චෝ විවටෝ ඇතුළත හිස් කටර්ච කලයක් ඊට පස්සේ පූරෝ පිහිතෝ ඇතුළත වෙච්ච වෙහිච්ච කලයක් ඌරෝ ඊවටෝ ඇතුළත් පිළිච්ච ඇරිච්ච කලයක් ඉතින් මේ හතරේ අපි පසුගිය වාර තුනේ ඒ තුච්ච කල දෙක හිස්ලියොච්ච වෙහිච්ච කලේ හිස්සෙච්ච ඇරිච්ච කලේ කියලා දෙක සාකච්ඡා කරා ඊ පාර පිළිච්ච කලයක ඇරිච්ච ස්වරූපයක් සාකච්ඡා කරා අද අපිට තියෙන්නේ අපේ සාමාන්‍ය බුද්ධයන් වල බලනකොට හොඳම සංකල්පේ නැත්තම් සංකල්පනේ වෙන පිරිච්ච වෙහිච්ච කලයක් පිළිබඳ කතාව. ඉතින් ඒක සරුවචන් වහන්සේ සඳහන් කරනවා මේ කලයේ උපමා වගේ ඉද බික්කවේ ඒකච්ඡස්ස පුද්ගලස්ස ආථාදිකං හොති අපි කණ්ඩම් පටික්කන්තා. එතකොට ඒකදී සරුවචනාන්තමත වෙහිච්ච බව කියලා සඳහන් කරන්නේ සංවර භාවයයි. ඉදුරන්ගේ වෙහිච්ච ස්වરૂපය කියලා මේකට සඳහන් කරනවා. ඒක උපමාවක මාර්ගයෙන් නැත්නම් උපදේශයක මාර්ගයෙන් කියනවා අභික්කන්ත පටික්කන්තං පාසාదికා. ඉදිරියට යනකොට පස්සට එනකොට කියන්නේ ගමඩ බිමනේ සිත් තලවන සුළු ගතිය. සිත් තලවන සුළු ගතිය. අලෝකිතං විලෝකිතං. ඉස්සරහ බලනකොට පැත්ත බලනකොට හිත පැහැර ගන්න හිත ප්‍රසාද කරන ගතිය නැත්නම් ප්‍රසාද හිතකින් කරන ගතිය. ඊට පස්සේ සම්මිජිතම් පසාරචං අතනමනකොට අත දිගාරිනකොට ප්‍රසාදය එළවෙන විදියට කරනවා අනුන්ටත් ප්‍රසාදය එළවනවා සංඝාටිපත්ත චීවර ධාරණං දෙපට සිවුර දරනකොට පාත්‍රයේ අතර ගන්නකොට අනිකුත් අන්දනය අනිපට සිවුර දරනකොට ඒක කාටත් ප්‍රසාදයේ ඇති වෙන විදිහට කාංශිතක් ඇති වෙන විදිහට කරනවා පෙනෙන්න තියෙනවා. ඉතින් මේක පිහිත ස්වරූපය කියලා කියන්නේ වැසන ලද ඉඳුරන් ඇත්තා වූ කියලා මේක ශාසනය හඳුන්වනවා. නැත්නම් ඉන්ද්‍රිය සංවරය කියලා සුද්ධ තාක්ෂණික වචනිකුත් අපි සඳහන් වෙනවා ඉන්දිය සංග සූත්‍රයේ. ඊට පස්සේ පූර්ව භාවය කෙනෙකුගේ පිරිච්ච බව අපි කියන සම්පත්‍ති කර බව කියලත් මේකට සඳහන් කරනවා. සන්තුප්ති කර බව කියලත් මේකට සඳහන් කරනවා. පෝෂිත ස්වයං පෝෂිත කියන වචන සඳහන් කරනවා. ඉතින් මේ පිරිච්ච බව සර්වචනාංශයේ මේ සූත්‍රයේ බොහෝ සූත්‍රවලත් මේක සතර සමාන්තර ගමන් කරනවා එන්නනේ චතුරාර්ය සත්‍ය දන්න කම. ඉදන් දුක්ඛ සමුදයං සම ඉදන් දුක්ඛ සත්‍යංති පජානාති. ඊට පස්සේ අයං දුක්ඛ සමුදයෝති පජානාති. අයං දුක්ඛ නිරෝධෝති පජානාති. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාංච පජානාති. ඒකට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය පුද්ගලක පිළිච්ච බව වශයෙන් සඳහන් කරනවා. ඉතින් එතකොට මේ බාහිරින් ඉදරන් සංවර කරගෙන නැත්නම් ආකල්ප සම්පත්තිය එහෙම නැත්නම් ආචාර ධර්ම පිළිබඳව වැහිච්ච ස්වරූපයක් ඇතුළතින් චතුර සත්‍ය අවබෝධ කිරීමත් පිළිබඳව අපිට ඉතින් දෙන්න තියෙන සර්වචනාසගේ පුද්ගලික උපමාව නැත්නම් මේ බුදුහාමුදුරන්ගේ චරිතය. මේ බුද්ධ චරිතය මේ විදිහට මේ ලෝකේ තියෙන හොඳම පිරිච්ච චරිතය හොඳම ඉන්දිය සංවරය නැත්තම් වැහිච්ච චරිතය කියලා පිළිගන්න නැත්තම් පුද්ගලික වාදයටපත් වෙච්ච මේ එක පුද්ගලයේ මේ විදිහට පිහිට පූර ස්වරූපෙට පිළිගන්න මිනිස්සයා කුමෙහි. මිනිස්සයා ඒක දෙන්නේ දේවත්වයට විතරයි. දේවත්වයට දීලා ඒගොල්ලෝ කැමති ඕන තරම් ඒ නන්නාඳුන දෙයයන් ආශේ අංග සම්පූර්ණයි, තෙදවන්තයි, ඔක්කොම දාන්නවා. සියලු දේ සියල්ල සම්පූර්ණ කරන්න පුළුවන්. සියල්ලගේම ඉෂ්ටු පැතුම් ඉෂ්ට කරන කෙනෙක් වශයෙන් අත් කරන්නේ මිනිස්සෙක් කැමති නෑ තම જાතියෙම එක්කෙනෙක් අංග සම්පූර්ණයටපත් වෙනවා දකින්න මොකද ඒ හැම එක පිළිගන්න හැම කෙනාටම හීනමානයක් හිතටවදී. ඉතින් මේ නිසා අරුවචන් වහන්සේට අපි වාගේ ශ්‍රද්ධාවෙන් වෙන්න පුළුවන් ඒ නැත්නම් අවබෝධ ඥාණයෙන් වෙන්න පුළුවන් සරුවචන් වහන්සේ මේ අතින් පිරිච්ච පුද්ගලයෙක් ඒ වගේම වැහිච්ච පුද්ගලයෙක් කියලා පිළිගත්තට අපිට දොස්ති නැත්තුයි කොහොමද පුද්ගලයෙක් මිනිස්සෙක් මේ විදිහට පිරිච්ච භාවයට කොහොමද මේ විදිහට වැහිච්ච භාගයටපත් වෙන්නේ කියලා manussත්වයේ හිටින්නේ නැහැ. manussකමේ කොටිම කියනවා manussකසෙන් ජීවත් වෙන්න බෑ. ওই පිරිච්ච ගතිය සහ වැහිච්ච ගතිය තියාගන්න. අඩුපාඩු කන් දෙක නැත්තම් manussකමක් කරන්න බෑ. මොකද අනික ඔක්කොම ලාගාව ඔක්කොටම හොරි තිනවනම් හොරි නැති කාට සෝරි කියන තමයි සිද්ධ වෙන්නේ. ඒක අද ලෝකේ ස්වභාවය. ඔක්කොටම හොරි තිනවනම් අපිටත් හොරි තිනවන ප්‍රශ්නයක් නැහැ. හොරි නැති එක කොහොම වෙනවද? ඒ වගේ ලෝකයේ තියෙන ගතියේදී සරුවචන් වහන්සේ මේ බණ කියනවා විතරක් නෙවෙයි ඒ බණට පූර්වාදර්ශය සලසලා ඒක නොදන්න අපි වගේ අන්ධබාල ජනතාවට කියලා දෙනවා මේ ලෝකේ හිස් ඇරිච්ච පුද්ගලයෝ ඉන්නවා හිස් වැහිච්ච පුද්ගලයෝ ඉන්නවා පිරිච්ච ඇරිච්ච පුද්ගලයෝ ඉන්නවා ඒ අතරමැද සරුවචන් වහන්සේ වගේ කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් සත් සර්වඥතා ඥාන ලබාගත් උත්මේ පිරිච්ච ගතියක් සහ වෙහිච්ච ගතියක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ එහෙම නම් කරන්නේ මේ දාර්ශනික වශයෙන් මූල ධර්ම වශයෙන් පුද්ගල ભેද හතරක් පෙන්නලා කලයකට උපමා කරලා අපි බණ කියනකොට ඒක ඉස්සරහින් තියා ගන්නවා මේ කියන දෙමලේ කාට හරි තේරෙන්න ඕන නිසා. බුදුජානනාංශික පිරිච්ච ගතියත් බුදුජානනාංශික තිබුණේ වෙහිච්ච ගතියත් ක්‍රමයෙන් බෝධි සම්භාර පුරනකොට උන්වහන්සේ පුරවාගෙන ආවේ මේකට මිනිස්සු අන්තිම අකමැති. කිසිම ලෝක කෙනෙක් එහෙම අංග සම්පූර්ණ පිරිච්ච පැහිච්ච ගතියක් තියෙනවා කියලා කියන්නේ Tamange අඩුපාඩුකම් තියෙන මිනිස්සුරු කරන අමාරුයි. කරන්නේත් නැහැ. ඒක ඒකනට අභියෝගයක් ඒ නිසා කොහොම හරි මරනවා. අපි දන්නවා ලෝකනායකෝ කී දෙනෙක් මේ විදිහට මරණයට ලක් වුණාද කියලා සොක්‍රටිස් මරණයට ලක් වුණා, ගාන්ධිතුමා මරණයට ලක් වුණා, කෙනඩි මරණයට ලක් වුණා, බණ්ඩාරනායක මහත්තයා ලංකාවේ මරණයට ලක් වුණා. මේ මොනවත් නිසා නෙවෙයි. ඒ ඇත්තෝ අපිට වැඩි ටිකක් හොඳයි කියලා තේරිච්ච ගමන් එකයි තියෙන්නේ උගේ උගනහරෙන් කපන එක. පිටින් වැලෙන් කපලා දාන ඉතින් ඕක හැම තැනම බලවතා ජයගනී කියන මූල ධර්මේ පුරා යනවා. මේක මේක කෙනෙක්ගේ දෝෂයක් නෙවෙයි නැති එකක් ඇත්තේ නැති නිසා මේ කම් මේක ඉන්නේ. නමුත් මේ තුල සංසාරේ පරිණාමයටපත් වෙන්න පුළුවන්. මේකට අහුවෙන්නේ නැතුව කාටවත් අභියෝග නොවි කවුරුත් අපේක්ෂා කරන පිරිච්ච වැහිච්ච ගතිය මනුස් ජීවිතේ මනුස්සත්වයට බස්සන්න පුළුවන්. පස්සේ එකක් මිනිස්සෙක් අතර බස්සන එකේ තියෙන අමාරුකම තමන්ගේ ඇතුලේ තියෙන කෙලස් ටික. දෙක ඒක මනුස්සයට හේතු ගන්න එක සමාජය. මොකද සමාජයට විශාල අභියෝගයක් පිරිච්ච වැහිච්ච පුද්ගලෙක් මේ ලෝකේ ඉන්නවයි කියන එක හිතන්නවත් බෑ. ඉතින් මේ නිසා අපි බුදුහාමතරෝ ඉස්සරහින් තියාගත්තම අපිට දහසකුත් එකක් නිදහසට කරුණු තියෙනවා. නිදර්ශන තියෙනවා. රූපක තියෙන උපමා තියෙන උන්වහන්සේ පාරමිතා පුරනකොට මොනතරම් මේ බුද්ධත්වයටපත් වුණාට පස්සේ මන මානව ප්‍රජාට අභියෝගයක් නොවි සිතක් සාන්තියක් නැත්තම් දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ කියන එක පේන විදිහට කටයුතු කරන්න කියලා ඒ සඳහා උන්වහන්සේගේ ඉතිවිලි වචන ක්‍රියාකාරකම් සියල්ලම යොමෙලා තිබුණේ අභ්‍යන්තරයෙන් තමයි තියෙන පිරිච්චකම ලබා ගැනීමට පමණක් නෙවෙයි බාහිර ලෝකයේ මිනිසුන් අතර ඒ වැහිච්ච ගතිය අරසාකරනද ඉතින් මේක පරිණාමයේ අන්තිම ඉහළම කෙලවර manussත්තේ manuss පුෂ්පේ පිපීමක් කියලා කියනවා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම කළා මම දෙයියෙක් මම ගාන්ධාරුවෙක් මම ඒකට මාව කෙනෙක් උඹලට බෑ උඹලා පව් කරනවා උඹලා අඹ දරුවන් රකින්නවා උඹලගේ මෙහෙම තියනවා කියලා තුච්ච කරන්න නිහින කරන්න නෙවෙයි එහෙමනම් මේ සූත්‍රය කියන්න ඕන කමක් නැහැ. මේ සූත්‍රය කියන්නේ මම කර අමාරුයි තමයි කළ හැක්කක්. නමුත් මම මේක කරලා පූර්වාදර්ශය පිළිපො නිසා අනික් අයට මේක ටිකක් පහසුයි කියන එක බුදුජාන විශ්වසේ බුද්ධෝත්පාද කාලේ ලෝකේ දුර්ලභ දෙයක් බවත් වාසනාවක් බවත් සුඛයක් බවත් පෙන්වන්නේ. ඉතින් ඒක සමහරකට ලොකු ධෛර්යයක් ඇති වෙනවා. හරියට මේක දාර්ශනිකව තේරුම් ගන්නකොට. එයා Tamanට හම්බෙන හැම දුකකදීම, හැම පරාජයකදීම, හැම වේසකදීම තේරුම් ගන්නවා මේ තුල පිරිච්ච බව ඇති වෙන්න දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හැටි. වෙහිච්ච බව ඇති වෙන්න මේවා නොකිය දරාගෙන ඉන්න ගතිය. ওই දෙකම බෑ. ওই දෙකම නැති නිසා මේ ජනමාධ්‍ය මේ අපි එකිනෙකාට මේ පැය ගණන් කතා කරන්නේ අපිට කීලා ඉවර කරන්න බැරි තරම් දේවල් හිතේ තියාගෙන ඉන්නේ. මේක දුක්ඛ සත්‍ය බව මේ තියෙන දේ දුක්ඛ සත්‍ය බව පිළිගන්නේ මේ එහාට ගිය සුද්ධ වූ වෙනත් දුක්ඛ සත්‍යයක් කියලා. ඒ වගේම මේක වහගෙන ඉන්න තරම් අපේ හිත ඉවසන්න පුළුවන් බව දන්නේ නැතුව අඬා පාඩාව ගන්නවා. අර ගාවට යනවා දෙයයන් ගාවට යනවා යදිනවා අල්තාරේ ඉස්සරහට ගිහලා ආයාචනා කරනවා එහෙම නැත්නම් බැලවතුන් ගාවට ගිහලා බැගෑවෙනවා චර්චුරු ගන්න. ඉතින් මේ දෙකම මේ දුක්ඛ සත්‍ය නැත්නම් ඇතුළත පිළිච්ඡකතිය සහ නොකිය වහන්න පුළුවන් ගැතිය මනුස්සයාගේ ජීවිත බුද්ධියක් හැම කෙනෙකුට උපත්ති ලැබෙන දෙයක් එක එක්කත් නැහැ. එක එක්කත්ම දන්නේ. මේ දුක්ඛ සත්‍ය අලුතෙන් අවබෝධ කරන දෙයක් නෑ. අර අවබෝධ කරගන්න පිළිගන්න විතරයි තියෙන්නේ. දෙක අපි කාටවත් චරිසුර ගන්න කිසිම දෙයක් චරිසුර ගන්න හින්ද වෙන්නේ ඔය කර්මන හිටපම ඒක ඉවරයි. චරිසුර කෝ ජීවිතයක්. ඒතර කෝ සමාජිකත්වයක්. ඒතර කෝ අපේ සමාජයේ එකම දෙයකින් අපි කොච්චරවත් චරිසුර ගන්න කොච්චරවත් අට අහු ගන්න කොච්චරවත් අරයට මෙහෙට කියලා නේ. ඉතින් ඒ ගාණක් නැහැ මොකද ඔක්කොම එක එක බෝට්ටු ඉන්න නිසා. නමුත් අපි පොඩ්ඩක් සලකලා බැලුවොත් සර්වචන් වහන්සේ මේම සංසාරික මේ වගේ මිනිස්සු ඉන්න රටක සමාජයක යුගයක මේක නොකිය මුගින් නොබැන ඉඳගත් අදිෂ්ඨාන නිසා උන්වහන්සේ නමක් දාන මුනිවරයයි කතා කරන්නේ අත්‍යවශ්‍ය කාරණාට විතර කතා කරන්නේ හැම කෙනාම කැමති බුදුහමොත් එක්ක කතා කරන්නේ කවදාකවත් බුදුන්වහන්සේ අදිවාසීතු භගවා තුන්හි භාවයේ කියන එක බුදුහානුගුණී කතාවේ කියන දේ ඇත්තන කරබනින්න වැරද්දක් තියෙනවා නම් හදන්න ඒක විතරයි කියන්නේ ඒත් මහා කරුණාවෙන්. ඒ පුදුලට ඇහැලා හැදෙයි කියන අදහස උනොත් මෙන්න මේක නම් මට කියලා දෙන්න වෙනවා. මෙන්න මෙතන පොඩ්ඩක් තියෙනවා පොඩ්ඩක් තව සුද්ධ කරලා දාන්න කරබනේ ඉන්නවා. ඉතින් අපේ වෙලා තියෙන හොඳ වුණත් අපි කතා කරනවා නරකුණත් කතා කරනවා කියලා ඕවා. ඉතින් ඒ නිසා සර්වචන්නාංශයේගේ මේ ගුණය පිරිච්ච වැහිච්ච ගතිය උන්වහන්සේ විසීම දේශනා කරන සූත්‍ර මාර්ගය නිසා අපට හිතා ගන්න බෑ අපිට ඕනේ කටබඩ ලොකු කරන දේවල්, ලාභ සත්කාර වැඩ කරන සල්ලි හම්බ කරන දේවල් ඉඩම් බෝදල් එකතු කරන දේවල් නෙවෙයි. ඒකත් එක්ක මේක හුරස් වෙනව නිසාම ඒව වැඩිපුර කතා කරන්නේ නැත්තෝ බුදුහාමුදුරගේ මේ බණ අහන්නවත් ලෑස්ති නෑ. බණ අහන්න ලෑස්ති වුණත් ඒව කැප කරලා මේ මේ බණේ තේරෙන්නේ නෑ. තේරෙන්නේ නැත්නම් මොකද තේරෙන්න ඕන කමක් නෑ. මේකට ද්වේෂ කරනවා. පිළිච්ච ගතියට ද්වේෂ කරනවා. වැහිච්ච ගතියට ද්වේෂ කරනවා. එනිසා අපි වැඩිම කාගෙරි අඩුපාඩුවක් හොයන්න ඕනම වෙලාවක රන්ද්‍ර ගවේෂී කියලා කියනවා. අඩුපාඩු බලනා සුළු ගතිය තමයි මේ භෞතික ඥාන කියලා කියන්නේ. ලෝක ඥාන කියලා කියන්නේ මේ ලෝකයේ දුවන්නේ 100%ක් සම්පූර්ණ. න්‍යාය ධර්ම වල දුවන්නේ. මේක අඩුපාඩුකම් බලලා ඒක තමයි වාචයට හරවගන්න වර තමයි රිසර්ච් කියලා කියන්නේ. පේටන්ට් රෙකෝඩ් කරනවා කියලා කියන්නේ අඩුපාඩුවක් බලා ගන්නවා සබහා ධර්මයක. මේක අරමුණ තමන්ගේ වාසියට අරගන්නවා. හැබැයි මානවයාගේ වාසියට නෙවෙයි. අරගෙන ඒක අධිකාරී ශක්තියක් කරගෙන ලාභයට සත්කාරයට සම්මානට ලෝකයට දාගන්න හදන මේ මේ කෑදර ලෝකේ මේ ඊර්ෂ්‍යා කෝධමාන ලෝකේ තමන් පිළිච්ච බව දැනගෙන ඒක වැහිච්ච ගතියෙන් අරසා කරගෙන ඉන්නවා කියන එක සාමාන්‍යයෙන් තේරුම් ගන්න බැරි නම් කැලයක් දිහා බලන්න. කැලිය පිළිච්ච ගතිය තියෙනවා වැහිච්ච ගතිය තියෙනවා. ඒකට ලැබෙන ඕනම දෙයක් ඒක ගැස් ආමුණක් දරා ගන්නවා, ආහු ආමුණක් දරා ගන්නවා, හුල ගහමුණක් දරා ගන්නවා, වැඩෙන පොලිත් දිරව ගන්නවා. පිළිච්ච ගතියක් තියෙනවා. වැහිච්ච ගතියක් තියෙනවා කාටවත් කියපන්න එන්න, මගෙන් අරගෙන යන්න, නැත්නම් මයිලකට එන්න එපා, ගස් කපන්න එපා, මොකක්වත් නැහැ. ඒක නිසා මේ පද්ධති නැතුව නෙවෙයි. හැබැයි මේ පද්ධති ආජීවි. මේ පද්ධති අවිඥානිකයි. ඒ අවිඥානික පද්ධතියේ පිළිච්චකතියක් තියෙනවා, හේච්චකතියක් තියෙනවා. මේකේ තියෙන වටිනාකම සවිඥානික වෙලා පිළිච්චකතියයි වෙහිච්චකතියයි කියලා. ඒකට උපමාවක් පුදුරජානන්සේ පෙන්නනවා. අඳ බාල දරුවා අවුරුදු 6 වෙනකම් පිළිච්චකතියේ තියෙනවා, වෙහිච්චකතියේ තියෙනවා කතා කරන්න බෑනේ. මොනවක් කරගන්න ඒගොම කවුරු දැක්කත් උට දකින්න කරාට ප්‍රසාද උපදිනවා. නමුත් ඒක දන්නේ නැති නිසා ඒකට නිවන කියලා කියන්නේ ඒ අඳබාල දරුව ළඟ තියෙන කෙලෙස් නැති මනස අනුබන්තාව කාලිකව චිත් පෙද ගන්න සුළු ගතිය රහත් ගුණ ටික තේරම තියෙනවා. නමුත් ඒක උ දන්නේ නැහැ මොකද දුක හරහා කියලා නෙවෙයි ඒක ලබා ගන්න තියෙන්නේ ප්‍රතිපදාවක් හරහා කියලා නෙවෙයි ඒක ලබා ගන්න තියෙන්නේ කෙලස් කපලා නෙවෙයි ඒක ලබා ගන්න තියෙන්නේ සබුදු ඥානසේම කෙනෙකුට උපමාවක් වශයෙන් පෙන්වන්නේ මේ පොඩි දරුවෙක් වෙන්න හදාපන් කියලා. නමුත් අපි ඉතින් අර උපමාව වලට අරගන්නවා මෙන්න දකින්න බැන්නම් හිතා ගන්න බැන්නම් උපමාවට ගණ්ඩේ කියලා. බුදුදහමසේ පෙන්වන්නේ දැන් ඔබ ඉන්න තැනේ කිදී බාධාවක් නෑ. ඔබ ඇරිච්ච මිනිහෙක්. ඔබ ළඟ ඇතුලේ මොකුත් නෑ තෝච්චායි ප්‍රශ්නයන්නේ. එතන ඉඳලා මේ පිරිච්ච ගතිය සහ වැහිච්ච ගතියට යන හැටියට බුදුහාමුදුරන් උපමා ගත්තොත් ජනසේ දේශනා කළ තියෙනවා පමාන සූත්‍රය කියලා එකක්. ඒ ප්‍රමාණ සූත්‍රයේ සඳහන් කරලා තිනවා මේ ලෝකයා තව කෙනෙක් ප්‍රමාණ කරනකොට තමන් ප්‍රමාණ කරන තමානිනකොට එයා රූප ප්‍රමාණ, ලෝක ප්‍රමාණ, කෝස ප්‍රමාණ, ධම්ම ප්‍රමාණ කියලා ප්‍රමාණ හතරක් ඇති කර ගන්නයි කියලා. ඉතින් මේ ජීවිතයේ දෙවෙනි දශකයේ තුන්වෙනි දශකයේ වෙනකොට රූප ප්‍රමාණය විතරයි ය아가න්නේ බාහිර ඔබේ. ඒක තමනුත් වර්ණ දශකයේ ගත කරන්නේ ක්‍රීඩා දශකයේ ගතයි තින්නේ. ක්‍රීඩා වලින් දිනනකොට වර්ණ තමයි අපිට හම්බෙන්නේ. කලර් නයිට්ස් වලට යනවා වර්ණ ලැබෙන්නේ. ඉතින් ඒ කාලේ යාගේ එකම ජීවිතයේ තියෙන්නේ රූප ප්‍රමාණය. Tamange හැඩතල, අනුන්ගේ දේවල් ලස්සන මේක ඉදිරිපත් කිරීම රූප ප්‍රමාණ වලට යනවා. ඉතින් පසුකාලීන අටුවාචාරින් වාචලා පෙන්නලා තියෙනවා. අද ලෝකයේ මේ රූප ප්‍රමාණයට අනේක ඇඩ්වර්ටයිස්මන්ට් වලින් පෙන්නනවා. ඇඩ්වර්ටයිස්මන්ට් ඉන්න මිනිස්සු ඔක්කොම ලස්සන පිරිච්ච රූපලාවන්‍ය කරපුවත් එක එකක් අංග විකලයක් මොකක්වත් එවුවේ නැහැ. ඒකේ තියෙන රූප ප්‍රණිතෙන් දකින්නට කොහොමලා කන්නේ රොටි මිදිලුණම සයි වෙන්න පුළුවන්. නමුත් ඇඩ්වර්ටයිස්මන්ට් එක තමයි ජීවත් වෙන්නේ. එයා හැන්දෙන් ගායපෙන් තමයි කන්නේ. මේ ඉස්සරහින් තියෙන රොටි කෑල්ල පේන්නේ මේ පිටරටින් හදපු කෑම එකක් වගේ කියලා. කනකොට ලුණු සත විතරයි දැනෙන්නේ. නමුත් හිතේ ජීවත් වෙන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ලස්සනට හදනවා. ඒක නිසා රූප ප්‍රමාණ දිහා බලපුවාම වර්ණාන්ද වෙලා ඉන්න බල්ලෝ හොදයි කියලා හිතනවා. වර්ණට බල්ලක් නැහැ වර්ණ පෙන්නේ. ඌට වෙන්නේ හැමදේම එක එක හේවණලි මට්ටම විතර ඌ අහුවෙන්නේ නැහැ. ඒ වගේ මිනිස්සුයෝ අද <clears throat> රූප ප්‍රමාණයට අහු වෙන බව දන්නේ ජාත්‍යන්තර කම්පැනි වලින් ඇඩ්වර්ටයිස්මන්ට් ඩිපාර්ට්මන්ට් එක ලොක් කරලා. ඌ දන්න ඕනේ මේකෙත් වැටෙනවා. ඒ සමේ රූප ප්‍රමාණයට තමයි මේ මේ මෙච්චර රණ්ඩු සරුවලේ පෙන් කරච්චා. ඒක පෙන්නට පස්සේ යම් කිසි කෙනෙක් ഘോഷා ප්‍රමාණයට යනවා රටේ ප්‍රසිද්ධ භාවය. අනුන් යාගේ කරනවා නම් මොකා වුණ ප්‍රශ්නයක්. පරිචන්දෙන් දිනවන නම් ඒක තමයි නේද ජනාධිපති. ඒ තරම තුච්ච නිහීන ජනාධිපති නැත්නම් ඡන්ද ක්‍රමයක් අපේ තියෙන්නේ. ඉතින් ඒ ഘോഷාව අන්තිමට වැසුම් පිදුල් ලබන මට්ටමට දැන් ඉන්දියාවේම පරිචන්දයක් ලබනකොට එයා කොහොමද දේවත්වයටපත් වෙන්නේ. එතන ඡන්ද රැස්වීමට යන්නේ දේව ඇඳුම් ඇඳගෙන එයා පෙන්නන්නේ මම සිය දෙයියන්ගේ අවතාරේ ඡන්දෙ නොදුන්නොත් මේ වන යනසේ උඹලා සිද්ධ වෙන රට වෙනස් වෙනවා මට ඡන්දෙ දුන්නොත් හිතු වැතු සම්පත් ඔක්කොම හම්බ වෙනවා පඬුරක් දාපන් ඉච්ච පඬුරට වෙනොත් ඡන්දෙ දාපන් ඊනොට පස්සේ දේවත්වයටපත් වෙනවා ගාන්ධි පවුලම දේවත්වයටපත් කරගන්නවා මොකද ඒගොල්ලෝ රට පාලනය කෙරුවේ නැවත ඒත් කරන දේවල් අනික් රජවන්ට එක වෙනසක් නැහැ ඉතින් ලංකාවෙත් ඒ වගේ පවුල් වලටම ඡන්දෙ දීපු කාලයක් තිබුණා ඒ ගොහොසක් ප්‍රමාණය නමුත් දැන් මේ වෙනකොට හැම බවුලකම චරිත ඝාතනය කරලා ඉවරයි. ඒ ගෝසාවක් නෑ එතන. තියෙන්නේ මම අපෑමක් විතරයි. නමුත් හැම කෙනාම අඩු ගන්න බලන්න ඡන්දේ පැත්තක තියලා බෞද්ධ ස්ථානයක් හරි ගත්තොත් කවුරු හරි නිකමට හරි ඒකට ජනමාධ්‍යයෙන් ආවරණය දීපු ගමන් පවෙන්ද සෙනඟ පිරණා හිටෙන්නේ ඕ ගාලා ඒක මුඛා වුණත් එකයි මිනිස්සු ජීවත් මේ මැතර මැතර වැටෙනවා වගේ මීයට එතෙන්ට වැටෙනවා මොනම දෙයක්වත් දන්නේ ඒ මොකද මේ ප්‍රමාණ කිරීමට ගන්නෙ එක රූප ප්‍රමාණය එහෙම නැත්නම් මේ ගෝස ප්‍රමාණය. එහෙම නැත්නම් තව මේ දෙක කාමසුකල්ලි කාණ යෝගයට වැටෙන දෙක. ඊට පස්සේ තියෙනවා අත්තිකල මතාන යෝගේ ලූක ප්‍රමාණය කියලා තාම දැඩි බුත. රූක්ෂ ප්‍රතිපත්ති දන්න රූක්ෂ සිරු චිවුරු දරනවා. රූක්ෂ සීනාසන හොයනවා. රූක්ෂ ගිලම්පත හොයනවා. රූක්ෂ බෙහෙත් පිළිකර හොයනවා. ඒකල කාටවත් බෑ මට වගේ කරන්න මම රූක්ෂ ප්‍රතිපදා දරනවා කියලා බුදුරජාණන්සේගේ මේ වචනය අටුවාචාර්යන වහන්සේලා පසු කාලීනව නිකන් තමන් වහන්සේලාගේ අදහස් ඉදිරිපත් කළා තිනවා රූප ප්‍රමාණ තුනෙන් දෙකක් අහුවෙනවා භෝෂ ප්‍රමාණ පහෙන් හතරක් හම්බ අහුවෙනවා මේ ලෝක ප්‍රමාණ 10න් 9ක් අහුවෙනවා ඒක නිසා විශාල පිරිසක් ඊටාම දැඩි වෘත රකින්නවා අපි කියාගෙන ඒගොල්ලෝ ඒකට සමානලාට මූල ධර්ම වාදයට එකතු වෙනවා ඒ වගේම ඒ දැඩි වෘත රකින්න අයට සදාචාරවාදයත් එකතු මේක හැම ආගමකම තියෙන දෙයක්. ඒ දෙපැත්තකට බෙදෙනවා. සමහරක් සුඛභෝගී පැත්තට යනවා. ඒකර රූප ප්‍රමාණ, ගෝස ප්‍රමාණ පිටිපැත්ත යනවා. ඒ ආගමෙම ඒ නිකායෙම ඒ පන්සලෙම එක්කෙනෙක් ඉන්නවා. මේ රුක්ෂ ප්‍රතිපත්තියට යන ලෝක ප්‍රතිපත්තියට එයා කිසිසේත්ම සුඛභෝගී දේවල් පාවිච්චි කරන්නේ නැහැ. ඒ මත කරු කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක රුක්ෂ ප්‍රතිපත්ති කරු කිරීම නිසා ප්‍රසාදේ දිනා ගන්න. ඉතින් මේ වගේ ප්‍රමාණ කරන ධර්ම තුනකට බුදුරජාණන්සේ එකක් එකතු කරා ධම්මප්‍රමාණ. කොච්චරක් කට්ටිය දුක්ඛ සත්‍ය අඳුනනවද? කොච්චරක් කට්ටිය දුක්ඛ සමුදය අඳුනනවද? දුක්ඛ නිරෝධේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නවද කියලා ධම්මප්‍රමාණය බුදුරජාණන්සේ ලෝකෙට එකතු කරපු දායාදයක්. ඒක නැත්තම් මිනිස්සයා මේ වර්ණාන්ත බල්ලෝ වගේ රූප ප්‍රමාණයට දුවනවා, ගෝස ප්‍රමාණයට දුවනවා දුක ප්‍රමාණ දෝන එක එකක් නිවනට කිට්ට වෙන්නේ. සර්වචන්සේ පුංචි කාලේ රූප ප්‍රමාණයට ගියා. රජ කුමාරෙක් විදියට. ඊට පස්සේ ගෝස ප්‍රමාණයට යන එක තමයි බුද්ධ චරිතය නැත්නම් හිතාර්ථ චරිතය තියෙන්නේ. යසෝදරාව දිනා ගැනීම සඳහා ශිල්ප දැක්වීම. ඔක්කොම නැතුව කිසිම ශිල්පයක් දන්නේ නැහැ මේ මිනිස්සු නිකන් කාමරේ හැදිච්ච එකෙක් පැදුරට නාග වෙච්ච එකේ දත්ත දුන්න. විදින්න පටන් ගත්තට පස්සේ අහසේ ඊතලෝලින් සැකිල්ලක් ගන්න තරමට විචල විලින් ලක්ෂයි. ඊටාම ධර්ම අස්යෙන් පහ দমনී කරන්න පුළුවන්. අස්යන් අලියන් රතයන් দমনී කරන්න පුළුවන් වෙනකොට බුදුරජාණන් වහන්සේ නැත්නම් සිද්ධාර්ථ තාපසගේ තරඟ වලින් ලාස්ට් ඒකට කියන්නේ බෙස්ට් ලූසර් එහෙම නැත්නම් අන්තිමටම තරගයේ දීපේක තමයි දේවදත්ත. එයා මාසිනා. ඒ දෙන්න අතර තමයි තරගෙ තිබුණේ. හැම තරගයකින්ම බුදුහාමුදුරට සිද්ධාර්ථ කුමාර දිනුවා දේවදත්ත අතර ගැද්දොනේ තමන්ගේ සංකේ දිනා ගන්න නෙවෙයි සිද්ධාර්ථ කුමාරට ෆයිට් එකක් දෙන්නේ මේ දෙන්න එකට කැවිලා තියෙන නිසා තරගේ නිකම්ම නිකන් නිතරම දෙයක් නෙවෙයි සිද්ධාර්ථ කුමාරම ලොකු තරගකින් දිනුවේ දේවදත්තගේ හිතේ එදා ඉඳන් වෛරය තිබ්බා වෛරය දිනුවේ නක්ක දිනා ගන්න බැරි වෙච්ච නිසා නෙවෙයි සිද්ධාර්ථ කුමාරය බිම දා ගන්න බැරි වෙච්ච නිසා එදා සුද්ධෝදන රජුරවන්න පුදුම සතුටක් ඇති වුණා මේ මගේ පුතාට ගෝසාව එහෙම නැත්නම් ඥානප්‍රිය භාවයක් තියෙනවා ඊට පස්සේ උන්වහන්සේ ගියා ලෝක ප්‍රමාණට හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරා. මේ කිසිම කෙනෙකුට හිතා ගන්න බැරි ඉතාම රූක්ෂ ප්‍රතිපත්ති වලට ගියා. ඉතින් එකකින්වත් ජය ගන්න බැරි වෙච්ච බව උන්වහන්සේ ජීවන චරිතය නැත්නම් අවසාන චරිතයෙන් පෙන්නලා තමයි ඔය බුද්ධත්වයට පත් වෙන්නේ. බුද්ධත්වයට පත් වුණාට පස්සේ ධම්ම ප්‍රමාණය කියලා පෙන්වනවා. බුදුජානනාංශයෙන් සාමේ ප්‍රමාණ හතරෙන්ම අද්විතීය පුද්ගලයි. මේ අද්විතීයත්වය කොච්චරද කියනවනම් manussත්වයෙන් දේවත්වයට බ්‍රහ්මත්වයට ගාන්ධාරත්වයට ඉක්මවල යන්න පුළුවන්. නමුත් මෙතන අනික් ඉන්නේ එක්කෙනෙකුටවත් එච්චර ඉවසන්න බෑ. නමුත් එතන පොඩි අපිට වාසියක් බුදුහාමර පෙන්නනවා. නිවන් දැකීමට ඒ සියල්ලම දැනගන්න ඕනේ. ඒක අවශ්‍ය කරන්නේ සම්මා සම්බුද්ධත්වයෙන් නිවන් දකින්න විතරයි. අරහත්ත්වයෙන් නිවන් දකින්න මේ කාරණා දන්නවනම් මේ ලෝකේ ස්වභාවය මේ සමහරු විවෘතයි තුච්චය ඇතුලේ සමහරව ඇතුලෙන් පිටිලා පිටින් විවෘතයි. සමහරව ඇතුලෙන් තුච්චයි පිටින් වැහිලා. සමහරව පිළිලා වැහිලා ඉන්නවා. මෙන්න මේ හතර જાතියක් ලෝකෙදී බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේ පිරිච්ච වැහිච්ච කට්ටිය හිටියේ නෑ. ඒගොල්ලෝ දෙයියෝ අතර හිටියේ. බුදුජානනාංශයේ දේවත්වයේ බැස්සුවා මනුස්සකත්වයට. භක්මන්තේ බැස්සුවා මනුස්සමන්ටමට. ඒගොල්ලෝ දේවාති දේව බවට පත් වුණා. බ්‍රහ්මාදී බ්‍රහ්ම බවට පත් වුණා. ඒගොල්ලෝ අපට බණ කියනවා. මෙන්න මේ ආදර්ශය බෑයි කියන්න එපා. බලත් දැනට තෑයින මේක කාලා තියෙනවා. තව පොඩ්ඩක් කරුණාකල මේ රූප ප්‍රමාණ දිගේ, ගෝස ප්‍රමාණ දිගේ, දුක ප්‍රමාණ දිගේ යන්න එපා. මේ ධම්ම ප්‍රමාණයට. ඒකට සම් ඒකට නිදර්ශනයක් වෙන්න අටුවාචාර්ය වංශලා කියනවා තුනෙන් දෙකක් රූප ප්‍රමාණයට අහු වෙනවා. පහෙන් හතරක් ගෝස ප්‍රමාණයට අහු වෙනවා. 10න් 9ක් ලෝක ප්‍රමාණයට අහු වෙනවා ලක්ෂයකට එකෙකුට ධර්ම ප්‍රමාණය අහු වෙන්නේ මේ සියලු නාඩගම් අපි නටන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නයි කියන එක කාටවත් තේරෙන්නේ නැහැ. ඔක්කොමලා හිතනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරනකොට වෙනම පිටරටින් ගෙන්නපු දුක්ඛ සත්‍ය පොලිතින් එක්කතලා ලේබල් කරලා ඇති. මේ අපිට දාඩිය දාන්නේවා දාඩිය මේ බැනුම් ගන්නේවා නෙවෙයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක දුක්ඛ සත්‍යට විරුද්ධයි. ඒක නැති තැනක ඉඳලා දුක්ඛ සත්‍ය විඳින්න හදනවා. ඉතින් මේ දේ තේරුම් ගන්න සතිපට්ඨාන සූත්‍රය වගේ ප්‍රතිපදා කියලා දෙන්නත් ඕනේ. ඒගොල්ලෝ සමාජ ධර්ම වල තියෙන දක්ෂතාවය පෙන්ලා දෙන්නත් ඕනේ. ඒක දුෂ්කර බව තේරුම් ගන්නත් ඕනේ. ඒ නිසා මෙන්න මෙහෙම හිතාගන්න යම් කිසි විදියකට ඔය කියන වෙහිච්ච බව කියලා එකක් බුදුහාමර පෙන්වන්නේ. මේක කියන විදිහට අභික්කන්තේ පටික්කන්තේ පාසාතිකං. අලෝකිතේ විලෝකිතේ පාසාතිකං. සම්මිංජිතේ පසාරිතේ පාසාතිකං. සංඝාටිපත්ත ජීවර ධාරණේ පාසාතිකං. يعني ඉදිරියට යනකොට පස්සට එනකොට ඉදිරිය බලනකොට පැත්ත බලනකොට අත නමනකොට අත දිගාරනකොට සිවුරු පිළිකර දානකොට පාත්‍ර දානවා ප්‍රසාදෙන සුමින්න මේකට දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක ප්‍රසාදයේ එළෙව්වත් නැතත් ඔක දුක්ඛ සත්‍යම තමයි. ඉතින් අපි මේ ප්‍රසාදයේ එළවෙන එක නම් හොඳයි ප්‍රසාදයේ නොයලෙන එක නරකයි කියපුව ගමන් එයාට කවදාකවත් නිවන දෙන්නේ නැහැ. ඒ නිසා ඒක මේ ප්‍රසාදයේ එළවෙන එක නම් ලකුණු අඩුවෙන් දීලා ප්‍රසාදේ නොයලවන එක ලකුණු කපන්න කරන වියයක් මේ මේ මම මේ කතා කරන්නේ ඒ ප්‍රසාද වුණත් අප්‍රසාද වුණත් යා දුක්ඛ සත්‍ය බව දන්නවනම් ප්‍රසාද වෙන්දගෙන දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය දන්නේ කන පළවෙනි තෑග්ග ලැබෙන අතර අප්‍රසාද වෙලා හරි මේකයි දුක්ඛ සත්‍ය බව දන්නවනම් යාර දෙවෙනි තෑග්ග හම්බ වෙනවා අපි කරන්නේ අප්‍රසාද භාවයට වෛර කරන එතකොට එයා දුකටයි වෛර කරන්නේ. දුක්ඛ සත්‍ය කවදාකවත් හම්බුනේ තරගේ අතරමඟදී තරගිට කැන්සල් වෙලා ආයි මෙන්න වෙනවා. ඒක කවදාකවත් ගිහිල්ලා දෙවෙනි තැනක දනා ගන්න හම්බෙන්නේ. ඒ නිසා කාට හරි පුළුවන් නම් මේ කුඹුවම සෝත්‍රයෙන් සඳහන් කරන විදිහට මගේ ඉස්සර පස්සර යනකොට ඉස්සර පැත්ත බලනකොට අත නම්නකොට දිගායනකොට සූර්යපිලිකර දරනකොට දෙන්නේ අතර සමානකමක් නැහැ. හොඳ නරක කියලා දෙකට දැම්මට නැගේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා යම් යම් දක්ෂතාවක් තියෙනවා. ඒ ඔක්කොම වැටෙන්නේ දුක්ඛ සත්‍යයට කියලා දන්නවා. ඒ සියල්ලම වැටෙන්නේ දුක්ඛ සත්‍යයට අප්‍රසාදයටපත් වුණොත් බොහෝ දෙනාක් පව කරගන්නවා. ප්‍රසාදයටපත් වුණොත් අනික් කටියට පව සිද්ධ වෙන්නේ නැහැ. නමුත් දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම මේකෙන් එක විදිහකට බලනකොට කියන්නම අමාරුයි. සංසිද්ධ ස්වාධීන දෙයක්. වෙන විදිහකට කියන්නේ තාම අප්‍රසන්නව. කාට හරි ජනප්‍රියතාවයක් ඇති නොවි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒකට හොඳම නිදර්ශනයක් හොඳම නොවෙන්න පුළුවන් මට හිතෙන නිදර්ශන තමයි මේ අඤ්ඤාකොණ්ඩ ඥානතු. අඤ්ඤාකොණ්ඩ ඥානතු පළවෙනි වතාවට ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවේදීම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවා. යංකච්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධම් කියනවා. නමුත් උන්වහන්සේ චිරරාත්‍රච්ච භික්ෂුන් අතර පළවෙනි තැන පාතන ඉස්ලාම් රහත් වෙච්චා. නමුත් බුදුජානක කිසිම නිලයක් දුන්නේ නැහැ. ඊට පස්සේ නබෝ කාලෙකින් අග්‍ර ශ්‍රාවක දෙනමට නිල දුන්නා. අවුරුදු 20ක් ගිය තැන ආනන්ද හාමුදුරන් නිල දුන්නා. ඊට පස්සේ ඒත දගපාලෙන් විශාල ගානකට නිල දුන්නා. මේ හැම වෙලාවෙම ඔක්කොම ඇවිල්ලා මේ කොණ්ඩේ ඥාම්තරණ කියනවලු බලන්න ඔබතුමාට තමයි ඉස්සල්ලාම දෙන්නේ. ඔබතුමා තමයි ඉස්සල්ලාම දුක්ඛ සත්‍ය අවබෝධ කරන පුත්‍රජානනාංශයේ හෝ සමාජයේ හෝ ඔබතුමා පිළිගන්න ගැතියක් නැහැ. ඊට පස්සේ ආපු දිවිසර කට්ටියට මේ නිලතර දෙනවා කියන නිසා මුන්නවංශේ කරේ පිරිසෙක ඉන්නේ නැතුව කැලේට ගිහිල්ලා ඇත්තුත් එක්ක ඉඳලා තියෙන නිසා ඕනේ ඇතෙක් ගහන්න එනවනම් කොණ්ඩඤ්ඤ හඳුරෝ සීපත් කරන්න කියනවා. ඇත්තුන්ගෙන් උපස්ථාන ලැබලා තියෙනවා. ඔන්න උන්වහන්සේගේ ප්‍රසාදේ ලුණ ගතියක් තිබුණා නැද්ද කියන එක සඳහන් වෙන්නේ. නමුත් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරාට ඒත දඟපහලේ බුදුජානන්සේ පස්සේ චිර රාත්‍රත්න භික්ෂුන් අතර පළවෙනි තැන දුන්නා. ඉස්සෙල්ලම නිවන් දැකපු වැඩිමාල්ම භික්ෂුව කියලා නමුත් දක්ෂතාවලට දැවෙනකොට කොණ්ඩඤ්ඤ හම්බුනට එහෙම දක්ෂතාවයක් තිබුණේ වැඩි ටිකම තිබුණේ ඒ නිසා උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නමුත් අර බුදුචානන්සේගෝ සංඝයාගෝ ඒ පාසාదిక බව ඇති පළවෙනි තැන උනේ නැහැ. ඒ නිසා මේ දෙක වෙන් කරන්නත් බෑ වෙන් කරන්න පුළුවන්. ඒක නිසා අපි උපන් හැටියට ලබා උපන් හැටියට නිසාවේ සමාන වික ප්‍රසාද වෙන්න පුළුවන්. ඒකට අප්‍රසාද වෙන්න පුළුවන්. නමුත් ප්‍රසාද වුණත් අප්‍රසාද වුණත් උන්වහන්සේ දුක්ඛ සත්‍ය කියන්නේ කියලා. ඔක ප්‍රතික්ෂේප නොකර මගේ ක්‍රියාකාරකම් මිනිසු කැමති නැහැ. එතන මගේ වචන මිනිසු කැමති නැහැ. එතන මගේ හිතවිල්ලට ආවට මිනිසු කැමති නැහැ. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මේක වෙනස් කරන්න පුළුවන් ද බැරිද බලන්න නම් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ලෑස්ති නම් බුදුහාමරණ පිංචිද්ද වෙන්න ඔක ටික කාලෙකින් නැතිලා යනවා. ඔය නපුරු කායික මානසික පාචසික ක්‍රියාකාර කරන අතර වෙනවා. ඒක 100 100ක් නතර නොවුනත් අරහත්ත්වයට බාධාවක් නැහැ. බුදුජානනාංශයේ එහෙම ක්‍රියාකාරකම් වල අඩුපාඩු ගන්න තිබුණත් අරියත්වයටපත් වෙච්ච ඇත්ත ගොඩාක් අරසක්. ඒ අරසකරේ මොකටද? ඒ පාසාදික වුණත් පාසාදික නැති වුණත් සික්කණ්ණාසුරුණත් නොවුණත් නිවන් අවබෝධ කිරීමට දුක මේකයි කියලා දැනගන්න ගතිය තීක්ෂණ බුද්ධිමතාට තියෙන්න පුළුවන්. එයා බාහිර පැවැත්ම පිළිබඳව එච්චර තව කෙනෙක් විතර ගණන් නොගෙන ඉඳී තියෙනවා. ඒක බුදුසෙන්හන්සේ නුසුදුසුකමක් විදිහට ගණන් ගන්නෑ. වෙන විදිහට සුද්ධෙන් කියන්න පුළුවන් තමයි ළඟ මෙන්න මේ අඩුපාඩුකම තියෙනවා කියලා වසංගන් නැතුව දන්න කෙනාට නිවන් දකින්න තියෙන ඉඩ වැඩි ඒ ගතිය වසංගන කෙනාට වැඩි. වසංගන කෙනාට මම කියනවා බුද්ධඝම් කාර්යය කියලා. වසංගන් නැතුව මේක දුක්ඛ සත්‍ය වශයෙන් අවබෝධ කරගන්න කෙනාට මම කියනවා බුද්ධ ධර්මය අවබෝධ කරන කෙනෙක් කියලා. එව නැතුව අද මේ කියන සංකර සමාජයේ අපිට හම්බෙලා තියෙන මේ විවිධත්වයේ තුල අපිට මේ ධර්මයක් අවබෝධ කරගන්න බෑ. අවබෝධ කරගන්න බැරි හේතුව අපි මේ සෙනගක් එක්ක ඉන්න නිසා. සෙනගක් එක්ක ඉඳ ගියාම ඉරියව් වැවතුම් පැතුම් ප්‍රාසාදික වෙන්නේ. නමුත් ඒක නෑ ජම්මෙන් පිටන්නේ නෑ. දැන් පිටින් අවුරුදු 6ක් යනකම් අවුරුදු 6ක් කරාවි මොනවද කවුරුත් ගණන් ගන්න නැහැ. 6 4 තේරෙනාට පස්සේ අපි කරන හැම එකක්ම අනික් සමාජයට සම්බන්ධයක් තියෙනවා. ඒකට ආචාර ධර්ම කියනවා. අන්නේ ආචාර ධර්ම පිළිබඳව Tamange වැරදි ටික පිළිගන්නවා නම් පිළිගන්නත් එක ගුණයක් තියෙනවා අහිංසක වෙන්න. කියන්නේ මාත් මේ උත්සාහ කරනවා අපිරිගන්නව සමාජය කියන කතාව නමුත් මයිලඟ මේ අඩුපාඩු තියෙනවා. නමුත් මේක දුක්ඛ සත්‍ය බව මම දන්න නිසා මම මේ කෙනකොට මඟ අරින්න යන්නේ මට මේ සමාජය බැන්නට දෝෂෙකුත් නෑ නැත්තම් මට තේරෙන්නේ නෑ. මම කන්නඩිය කෙසරර කියන නැත්තම් මම කතයි කියලා දන්නේ නෑ. ලස්සනයි කියලා දන්නේ නැහැ. කන්නඩිය වෙන්නේ අපේ සමාජය. ඒ සමාජයේ ඉස්සරහින් පාසාදික වෙනවනම් හොඳයි. ඇතර පාසාදික වෙනවනම් පෙරකල පිනක් කියයි. අප්‍රසාදයටපත් වුණාට නිවන් ලැබීමට අපහසුයක් නැහැ ඥාණය තියෙනවා. දක්ෂකම තියෙනවා නම් මේ මට මිනිසු බණින්නේ අසාධාර්ණ විදිහට දොස් කියන්නේ මේ දුක්ඛ සත්‍ය නිසා. ඒ පුද්ගලයාගේ දෝෂයක්වත් මෛත් එක තියෙන තරක්වත් මේ හේතුඵල ධර්මයක් නෙවෙයි සිද්ධ වෙන්නේ කියලා වැඩියෙන් බණුන් අහන එකට වැඩියෙන් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ඥාන ශක්තිය තියෙනවා. අමුගෝධනෙක් කියනවා නෑ නිවනට යනකොට කිසි කෙනෙක් වඳින්න බෑ මට මල් ගෙනලා පුදන්න ඕනේ මට කීර්ති හම්බුනාම දෙන්න ඕනේ අතට බෑ දායකම් කරන්න ඕනේ ඒකල තමයි දුක සත්‍ය බලාපොරොත්තු එහෙම නැතුව දවස පුරා Tamanට හතර ඉරියව්වේ හම්බ වෙන මේ වෙහෙස හතර ඉරියව්වේ හම්බ වෙන මේ දරතය පරිලාහය දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්න මේ කවුරුත් විසින් මට කරන එකක් නෙවෙයි මගේම අවිද්‍යාව නිසා මගේම තෘෂ්ණාව නිසා වෙන දෙයක් කියලා දැක ගන්න යනවා නම් ඒ වැඩියෙන්ම පීරි ගෑ වෙන වැඩියෙන්ම දරතේ හම් වෙන වැඩියෙන්ම පරිලහ තියෙන එකනට දුකට කිට්ටුකමක් තියෙනවා. ඒක නායක අවාසියට හිටව ගන්නවා. මේ අසවලාමට මෙහෙම කරා. අසවල් දේ නිසා මම කියන ආත්මයට මෙහෙම වුණා කියලා හේතුඵල ධර්මයෙන් තොරව මේ කටයුතු තේරුම් ගන්න යාම නිසා පුදුමාකාර මේ මිනිස් අතර තියෙන ප්‍රශ්නේ මම මේ කතා කරන්නේ භාවනා කරන්නන් අතර තියෙන ප්‍රශ්න. භවනා කරන කෙනෙක් මේක තේරුම් ගැනීමදී අනෙක් සියලු දෙනාට වැඩි ඉදිරිපත් වෙලා ඉන්නේ. ඒත් හොඳක් තියෙන්නේ අනික් කාට වැඩි ඉන්නවා ගැන කියන. එමන්ට ඒත් ප්‍රසිද්ධ වේදිකා රංගපාන නිසා පේන. ඒක දෝෂයක් නෑ. අනික් කරන හැම වැරද්දක්ම කරනවා මේ භාවනා යෝගාවචරය. ඒ ප්‍රසිද්ධ වේදිකාව කරන්නේ බොහෝ විට විදි වෙලා කියන. ඒ කියන වෙලාවේ තේරුම් ගන්න ඕනේ. ඔය හෙලි කරන්න පුළුවන් නම් තමන්ගේ තියෙන වැරදි ටික වැරදි වලට ඉන්න බෑ. හෙලි වීම අභාග්‍යයකට සලකන්න එපා. ඒක සලකන්න තමන්ට තියෙන රෝග ලක්ෂණ තමන් ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකේ ඉන්නකොට එනවනම් හොඳයි. ඒකට දොස්තරට පේනවා ලෙඩේ මොකක්ද කියලා. ඒකට ආය ටෙස්ට් කර කර ඉන්න ඕනේ නැහැ. කෙලින්ම බෙහෙත දෙන්න පුළුවන් ඔපරේෂන් එක කරන්න පුළුවන්. ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකට ගිහිල්ලා රෝග හංගනවනම් ඉන්න තියෙන දේ වලක් කරනවනම් ඉතින් මේ මනුස්සයාට අර ටෙක්නීෂියන්ස්ලා හරහා උපකරණ හරහා ගොඩාක් යන්නේ නැහැ. මනුස්සල මොකද්ද තියෙන්නේ කියලා. අපි ළඟ තියෙන යෝගාවචරයන් අතර තියෙන්නේ තමයි ළඟ තියෙන මේ අඩුපාඩු ටික සත්පුරුෂයන් අතර හේලි කරලා පිළියම් කරලා මේක දුක්ඛ සත්‍ය බව අවබෝධ කරනට වඩා මේ මගේ වැරද්ද එළියුනේ අසවලා නිසා. මගේ වැරද්දට මට දුක් දුන්නේ අසවලා. මේකෙන් පෙලෙන්නේ මමයා කියලා මෙන්න මේ ගන්න පටලවිල්ල නිසා අපි උපත්තියම අපි ළඟ තියෙන මේ පිරිච්ච ගතිය අපින් දුරවලා යනවා. උපත්තියම අපි ළඟ තියෙන අහිංසක ගතිය අපි ළඟ ඉන්නලා යනවා. ඉතින් ඒක නිසා කාට හරි මේ ලෝකයක 100ක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් Taman වශයෙන් පුළුවන් තරම් දවස ගත කරන්න, ඉරියව්ව ගත කරන්නේ පුළුවන් තරම් මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නයි කියන එක ඉස්සරහින් තියාගන්න ඕනේ නම් මට තේරලා තියෙන සරලම ක්‍රමී තමයි ඉරියව්ව හිතපවත්. හැම ඉරියව්වම වෙහසක්. මාරු කරන තරම් සපක්. ඉදියව මාර්ගයෙන් තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම නැති ප්‍රධාන බාධා කියලා බුද්ධ ඥානස්ගේ ශ්‍රීමුඛ පාඩයක් තියෙනවා. ඒ නිසා මේ ඉදියව තියා බලන්නට අපි ඉන්න ඕනම යාන වාහනයක් ගන්න. පුළුන් කොටයක් උඩ ඉන්න. ටික වෙලාවක් ඉන්නකොට මොකද වෙන්නේ බලන්න. අපි හිතනවා නෑ මේ වෙලාවේ සීතලාපු නිසා මට ඉන්න බැරි, මధుරෝ කාපු නිසා ඉන්න බැරි, කහැපු නිසා ඉන්න බැරි කියලා බාහිර කරුණු දුන්නට කොයි ඉදියවෙටියත් ඉන්න බැරි ඉන්ජන කම්බන ස්පන්දන ප්‍රපංචන නිසා අපේ හිත හැදිලා තියෙන්නේ, කය හැදිලා තියෙන්නේ නලියන්නයි. අන කියන්නේ නලියන එකක්. මේ නලියන භවයේ තියෙන කඩප්පුලිකම වෙන්නඳ උට කියන්න ඕනේ එක තැනක හිටපන්. කවදාකවත් එක තැනක ඉන්නත් බෑ. එක ඉරියව්වේ ඉන්නත් බෑ. එකම කාලසටහන දිගටම කරන්නත් බෑ. ඊට පස්සේ අපි එකට පුද්ගලිකයි වාස්කම් දෙනවා. මට බැරිද පොඩි මට විතරක් කියලා වෙනසක් ඇති කළ දෙන්න. හැමෝම ඉල්ලන්නේ ඔච්චරයි. හැමෝම ඉල්ලන්නේ ඔක්කොටම හරියට කාලකරණ කඩලා හරියටම හරි ඔබ වහන්සේ නම් හරි රෝ. හැබැයි මට විතරක් පොඩ්ඩකට මේ මේක මේක නොකර ඉන්න මට දෙන්න බැරිද? අයියෝ ඒකට මේ කියලා බේරි බේරි කරන ඉදර්ශන කතා කියලා බලනකොට මේ වත්ත බත්තර දීලා ඇසර දත ලියවනවා වගේ මෙච්චර මේ අමුදරුවන් අතෑරලා දේවල් අතහැරලා ඇවිල්ලා පුංචි දෙයකට අඟට ගිහිලා චරිචුරු ගන්න හැටි ජාතක කතා කර වේදේ පඬිතයයි තවත් පඬිතෙක් එක්ක දෙන්නම රාජ්‍ය අතහැරලා කියලා පැවිදි වෙලා. තාපස පැවිදි. එකෙක් අඟක දාලා ලුණු ටිකක් කරගෙන. ඒ මොකද පොළොවෙන් හාල්ලා ආලා කනකොට ලුණු නැතුව කන්න බෑ. කොළ කනකොට ලුණු ටික කන්න බෑ. ඉතින් අර මනස දෙන්නේ එකතු වෙච්චලා ඒ තාම ගෞරවයට ලුණු අඟ තියෙන එක වේදේ පඬිතයාට කියනවා මෙන්න මේකේ ලුණු ටික දාලා ඒක අවශ්‍ය නැහැ කියලා. ඊළඟ කිනොමට රාජ්‍යයක් අතාරින්න පුළුවන් උන්ට ලුණු ටික අතාරින්න ගියක් අතාරින්න පුළුවන් අමුදරුවන් අතාරින්න පුළුවන් යණ යන තැන ලුණු ටික අතාරින්න බැරිද කියලා. මම මේ කරන්න හදන්නේ ලුණු වේපා නිසා නෙවෙයි. අතහැරියා නම් අතහැරියා. ලැබෙන මගුලකින් කාපා. ලුණු තියෙනවා නම් බෑ කියන්නත් එපා. ලුණු නැත්නම් බෑ කියන්නත් එපා කාපා. ඉතින් මේ වගේ දේවල් වලදී අපි මේ එදිනෙදා කරන මේ චරිචුරු ගෑම් දිහා බලනකොට අපි මේ කැප කරපු පුද්ගලයෝ කියන එක මතක් වෙනවනම් මේ වත්ත බද්දට දීලා තියෙන්නේ මේ ඇසට මොන දතනියවිල්ලද කියලා බැලුවොත් මොකද ඔය බුදුජාන විශ්වන්සිට වගේම හැකියාවක් අපටත් තියෙනවා. හැබැයි මේ මේ දෘෂ්ටි කෝණයෙන් බලන්න ඕන ප්‍රශ්නයක්. බලන්නේ නැත්නම් මොකද මේ මම යා ලොකු කෙනෙක්. මම යා ස්පෙෂල් කෙනෙක්. මම යාට විශේෂ දේවල් ඕන. මම අනික් කටට ඕන දෙයකට එක හැන්දෙන් බෙදන්න බෑ. මගේ හැන්දට රිදී මිටක් දාලා තියෙනවා. මගේ හැන්ද මිටට පොඩ්ඩක් ලොකු වෙන්න. මගේ හැන්ද පොඩ්ඩක් ඔබ වහන්සේට ඕන නම් රිදී මිටයි හැන්දයි ගෙනත් දෙන්න වෙනම පැකට් කරන්න එකදී ඒක තියලා මට විතරක් බෙදලා දෙන්න. ඔබ වහන්සේ උනා ගත්තර කමන්නේ මේ කාටවත් දෙන්න. ඔන්න ඕක තමයි අපේ තියෙන එකම දේ. ධර්මයේ පැත්තෙන් බලනකොට මේක රට හිනස්සන විහිළු. හැබැයි මේවා මේ සාමාන්‍ය කාම ලෝකේ නෑ මේකේ තියෙන භවනා ලෝකෙ විතරයි. කාම ලෝකේ තියෙන වෙනම ගේම් වගේ. මේකේ තියෙනවා දිහා බලනකොට මේකට වෙනම දුක්ඛ සත්‍යයක් ගෙනත් දෙන්න ඕනේ නෑ මේ එක එකනාගේ පිරිච්ච ගතිය සහ ඇරිච්ච ගතිය දෙක දිහා බලනකොට අපි මේ කරලා තියෙන කැපකිරීම එක බලනකොට තව මේ ඉතුරු මේ පොඩි ටිකට මොන්න තරම් කඩපින්දම් ගන්නද කියලා බැලුවොත් විද්‍යාව ඔප්පු කරන්න හදනවා. පුළුවන් වේද මන් දන්නේ. හරියට Tamanට පිරිච්ච ගතියක් සහ වැහිච්ච ගතියක් ඇති කරන්න ඕනේ නම් ඒ සඳහා ක්‍රම සහ විදිහෙවීම අතින් අපි ඔක්කොටම සමාන කුසලතාවයක් තියෙනවා. කරන්න ඕනේ මේකයි කියලා දන්නවනම් ක්‍රම සහ විදි අපි අතර ඔක්කොටම හැකියාවක් තියෙනවා. කුසලතාවයක් තියෙනකොට පොටෙන්ෂල් කියලා කියන තම බෞද්ධ විභව ශක්තිය කියලා කියනවා. possibility එක තියෙනවා. නමුත් එක්කෙනෙකුටත් ඒක බලන්න ඕන ගතියක්. ජීවිතේන ප්‍රශ්නට උත්තර දෙනවා මිසක්කා ප්‍රශ්න අයින් කරන්න හදන ගතිය නෑතුරු ප්‍රශ්නට මුහුණ දෙන ගතිය තියෙනවා අපි ඔක්කොටම සමාන හැකියාවල් සමාන ක්‍රමසහවිදි සමාන ගැළවිඥාව තියෙනවා ඒක අපි පිළිගන්න කැමති නෑ අපි හිතන්නේ මේ ප්‍රශ්නෙත් එක්ක ගැළවිඥාවක් එන්න ඕනේ ප්‍රශ්න පැකට් එකේම පිටිපස්සෙන් අලවලා තියෙන ඕන ගැළවිඥාව පොඩ්ඩක් පැකට් එකෙම තියෙයි කියලා නෑ මේ ගැලවිඥාවේ තියෙන උප්පත්ති. ඒක ගැන විස්තර කරනකොට කියනවා අවුරුදු 6000කට ඉස්සෙල්ලා මොලේ පොඩ්ඩක් විහිදුවන්න කියනවා අපිට කියලා තියෙන ඉතිහාසය අනුව. සොක්‍රටිස් නුයි වාලෙකුයි ග්‍රීසියේ ඉන්න දාර්ශනික හිතේමවා ගන්න කියලා. අරන බලපෑම සොක්‍රටිස් කියලා කියන්නේ මානව ඉතිහාසය වෙනස් කරපු දර්ශනීය පටන් අරගත්ත ඉතාල විද්වතෙක්. ග්‍රීක අගයන් ආඩම්බරයෙන් හිට බලනකොට වාලා කියලා කියන්නේ manussත්ව ලැබිච්ච නැති මිනිසෙක් මනුස්ස ආත්මෙන් භාගයයි හම්බෙලා තියෙනවා. ඌට තියෙන සදාකාලික වාල්කම් කරන එක. ඉතින් මේ දෙන්නට මිනිසෙක් සලකන හැටි බැලුවොත් නමුත් DNA RNA පරීක්ෂණයක් කරලා බැලුවොත් දෙන්නකම 99.99999.8ක් සමානයි. ওই දශම දෙකේ වෙනසට තමයි අර වාලා කරලා ආත්මයක් නැති කරලා ඉතිහාසයෙන් මකලා දානවා. මේ මනස උස් කරලා ඉත්‍යාස උස්සනවා දෙන්නට තියෙන සමාන හැකියාව. මේක තමයි බුදුජානනාංශය සඳහන් කරේ මිනිස්සුන්ට ආශික්ෂේරු කරන්න එපා. මොනතරම් පාහර වැඩ කරා. මොනතරම් දේවත්වයටපත් කරා. තුගේ මනුස්සකම ඇතින් මමත් එක්ක සමානයි. උරිමිට ගිය ගමන් ඒ ස්වාමීන් වහන්සේ කතා කරලා කියන්නේ මේ ලෝකෙ කොච්චර දෝ සත්ත්වය ඉන්නවා. උඹයි මායි දෙන්නා මනුස්ස జాතියට වැටලා ඉන්නවනේ. මොනතරම් හමු වීමක්ද කියලා බලන්න කියලා. මොන තරම් අහම්බයක්ද කියලා බලන්න අපි දෙන්නම මිනිස්සු වුණා. ඊට පස්සේ කියනවා උඹයි මායි දෙන්නම ආශියා කර ඉපදුනා. බලපන් මොන තරම් මෙච්චර ලෝකේ ඉඳද්දී මේකට හම්බුණා. ආශියා කරේ ආගම් අතරපි බුද්ධ ආගමට අහු වුණා. බලපන් මොන තරම් අමාරු දෙයක්ද කියලා. ඒ බුද්ධ ආගමේ ථේරවාද බුද්ධ ආගමට අහු වුණා. බලපන් කොච්චර අමාරුද කියලා. අපි ඔක්කොම සතිපට්ඨාන දෙක තුන බලපන් කොච්චර අමාරුද කියලා. ඉතින් උඹේ මගේ මොකද්ද තියෙන වෙනස කියලා. මොනම වෙනසක්වත් නැහැ. ඇයි මේක බාර අරගෙන මේ තරමට தත්තර ගැළපෙන විදිහට හැසිරෙන්න බෑ. ඇයි මේ ලාමක කාමක ආශාවල් වලට යට වෙලා අරකයි මේකයි පාව දෙන්නේ. අපි මේ හම්බ වෙච්ච එක මදිද කියලා උන්වහන්සේ පෙන්ලා දෙන්නේ ඔබලා කොච්චර වට රහතන් වහන්සේ කියලා වඳින්න හැදුවත් මයිලඟ තියෙන manussකම විතරයි. උඹද විඳිනවනම් විඳින්නෙකට manussකම නැති නිසා ඒක උඹලඟ තියෙන ජීව බුද්ධියක්. බර්ත් රයිට් එකක් කරුණාකල මිනිසෙක් යා. කරුණාකල අහිංසක වේය. මං කියන්නේ බුදුරජාන්සේ පිහිච්ච පිළිච්ච පිහිච්ච ගතිය නිසා manussකම අහිංසකම නේ බුදුරජාන්සේ තිබුණා සුවිශේෂී ඒ අරුණ්‍යතා ඥානයක් නමුත් උන්වහන්සේ ධර්මය කියලා අපිට උගන්වන්නේ හැම දෙයකදීම දුක්ඛ සත්‍ය තේරුම් ගන්න බලපාන. ඉෂප්ප සම්පන්න ලාභ කීර්ති ප්‍රශංසා වගේ මේ මිනිස්සු අපිට පොහොපු දේවල් අපි අමර තාත්තලා තමයි මේ වැඩේ කරේ. අපිට මේ පොවපු දේවල් අපේ ගුරු ආමතුත් අපිට මේක කරනවා. රාජ්‍ය නායකොත් මේක කරනවා. ඔක්කොමලා කරන්න දැන් අපිට මේ මොකද්ද දෙන්න හදන්නේ. බුදුජානනා සිද්දෙන්ට හදන්නේ සිද්ධාර්ථ රාහුල කුමාරට දෙන්න කිව්වේ. රාජ්‍ය සැප නෙවෙයිනේ. පරිසපෙන් ඇදගෙන ඇවිල්ලා බාරදීලා කිව්වේ මේක මහාන කරපක් කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එළ උදෙත් කියලා හැන්දෑවෙත් කියලා බණ කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මොකද අපි හැම වෙලාවෙම හැමිනිච්ච මේ දුකට වෛර කරලා එනික මේ ඉදන් දුක්ඛ සත්‍යං කියන එක වෙනුවට අපි ඒකට ගොතන කතා ටික බලන්න. මට මේ தත්ත්වයට අද විඳවන්න උනේ අසවල නිසා. ඒ නැත්නම් කාල් මාක්ස් කිව්වේ සමාජ පද්ධතියේ තියෙන පන්ති වෙනස නිසා තමයි දුක විඳින්නේ. එයත් කිව්වා මානවයා ස්වභාවයෙන් හොඳයි. මානවයා ස්වභාවයෙන් වාසනාවන්තයි. පන්ති සැටන් නිසා කෙලුණා. ඒ නිසා පන්ති සැටන් නැති කිරීමට කොමියුනිස්ට් රජයක් කෙනෙක්. සදාචාරවාදියා කියනවා මට නිවන් දකින්න පුළුවන් මේ අල්ලපු ගෙදර එක කරදර කරන්නේ නැත්නම් ඌ අල්ලපු ගෙදර නිවන් දක්වලා පස්සේ තමයි වන්නේ. නිසන්වනේ තියෙන ප්‍රශ්නේ තමයි කැපකාරයා නිවන් දැක්කට පස්සේ තමයි දුචුනාසර නිවන් දකින්නේ. මේ තරම් දේවල් කැපකාරකගේ බලාපොරොත්තු වෙනවා. කැපකාරයා කියන්නේ ගෙදර කන්න නැතුවට මේ ආපුවනුසේ. ඒ මනස හරියට වෙලාවට වෙල්ලිවලා මට කලින් අද්දකෝදන් ඇවිල්ලා මේක පිළිගන්නලා ක්‍රමයට කෙරුවේ නැත්නම් මට නිවන් දකින්න බෑ. අවුරුදු 20 ගානක ස්ටඩි එකක් මගේ මේ. එකෙකුටවත් තේරෙන්නේ මේ අපි මේක තේරුම් ගන්න ඕන කපකාරය කියන්නේ මේ ගොම්පසලන්න අපි. මුත්‍ත්‍ටු ගන්න කම කමතට අපි. ඌ අපි බලාපොරොත්තු වෙන ඔක්කොටම වැඩි නිවන් දකින්න. ඒ වගේම මේ දායකයන්ගෙන් බලාපොරොත්තු වෙන හරියට ඉරට ඉන්නේ. දායකයෝ කියන්නේ අවුලක් කන්නවත් බැරි යකි එක. අවුල කන්න කියලා තනා ගන්න එක. ඌගේ මොකද මේක ආසනේ තේරුම් අරගන්නේ. ඒක තමන්ගේ පය නායකත්වයේ තියෙන. තමන් දැනගන්න බෑ. මේ යන්න දුක සත්‍ය අවබෝධ කරගන්න. මේ හැම දෙයකම තියෙන ඝර්ෂණයක්, දරතයක්, දැවිල්ලක්, තැවිල්ලක්. උක මේ දායක නිසා වුණා, කැපකාරය නිසා වුණා, ඍතු නිසා වුණා, රජේ නිසා වුණා කියන එක. ඒ ගේමට කැතයි අපි මගේ වචනේ. අපි මේ කරන් ඩික්ලෙයාර් කරලා තියෙන යුද්ධෙත් එක්ක බහන ගේමට කැතයි. ඒ නිසා මේ හැකියාවන් ටික හැම වෙලාවෙම දුක අවබෝධ කරන මට්ටමේ දුක අවබෝධ කරන යාන්ත්‍රයට දැම්මනම් එයාට හම්බ වෙන ප්‍රථම ලාභේ තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මේ සියල්ලටම හේතුව මම කියන එක. මම යම කියන එකක් නෙමෙයි අදහස මගේ මේ තණ්හා චෛතසිකය. තණ්හා චෛතසික නිසා මේ සියල්ලම වෙන්නේ කියන කවුරුත් කියන්නේ. ඒගොල්ලෝ හිතනවා නෑ නෑ මට අසවලයි කොනහනවා. අසවල මට හුණියම් කරනවා. අසවල යුතු බේදේ මට කරදර කරනවා. ධාතුණුත් මට ඒක කරදර කරනවා. නැත්තම් මට නිවන් දකින්න පුළුවන්. ළඟ තියෙන තෘෂ්ණාව ඈදින් තියෙන්නේ අවිද්‍යාව. නමුත් බුදුරජාණන්සේ ප්‍රධාන කාරණා මුල් කරගෙන කියන වෙලාවේදී තණ්හාව තමයි වෙන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඉතින් අපි මේ හැම දුකටම හේතුව මගේම තෘෂ්ණාව කියලා කියාගන්න එතරම් පෞෂත්වයක් නැහැ. තණ්හාය ජායති ශෝකෝ කියලා කියාගන්න. ප්‍රේමතෝ ජායති ශෝකෝ කියලා කියාගන්න කැමති නෑ. අපි හිතනවා මේ මට ප්‍රේම කරන කට්ටිය, මම ප්‍රේම කරන කට්ටිය නම් මට හරියට උදව් කරනවා නිවනට. මම මේ හතුරු කරන කට්ටියක් ඉන්නවා. මේ හතුරා භවතණ්ණාවේ හතුර තමයි විභව තණ්හා කියන්නේ බෑ භව තණ්හාවටමයි විභව තණ්හාව කියන්නේ කියන්නේ පැත්ත මාර්ගය. ඇතිලා තියෙන සාකහතු අපිට ඇතිලා තියෙන භව තණ්හාව නිසා. ඉතින් භව තණ්හා ඇතුළේ තියෙන කාම තණ්හාව නිසා. ඉතින් මේ යාන්ත්‍රණය දැක්කනම් මේ තණ්හාවකම ඇති කරලා තියෙන හතුරා. ඒකට බය කියලා සඳහන් කරනවා. කෙලස් කියලා සඳහන් කරනවා. මේ කෙලස් අයින් කෙරුවට පස්සේ නිවන් දකින්න පුළුවන් කියන කතාව නෙවෙයි. මේ කෙලස් මූණට මූණ දාලා තියෙන වෙලාවේ ඒ තෘෂ්ණාවගේ නිරෝධය ක්ෂය වීම ඇති වෙන වගේම නැති වෙන දෙයක්. ඒ නිසා තෘෂ්ණාවත් එක්ක රණ්ඩු කරන්න එපා. නඩු කියන්න නැතුව තෘෂ්ණාව ආවට පස්සේ ඒකේ මුලැමැදාක බලන්න පුළුවන් නම් නිරෝධ සත්‍ය කියන එක තෘෂ්ණාවගේ හට ගැනීම වගේම න්‍යාය ධර්මයක්. අතුවෙන හැම තෘෂ්ණාවක්ම නිරුද්ධ වෙනවා. අපි ඒක දකින්නේ මොකද තෘෂ්ණාව ගුණ හට ගැනීමටයි ආසාව. එනිසා මේ තෘෂ්ණාව ගුණත් කමන්නේ දෙයක හට ගැනීමේ ආශාව තමයි දුක කියන්නේ. ඒක දුකේ හට ගැනීමක් කියන්නේ. එනිසා ඉන්ද්‍රයන් ප්‍රසාද වුණත් අප්‍රසාද වුණත් වැහිලා තිබුණත් ඇරලා තිබුණත් දෙකම දුක. මේක වැහිලා තියෙන්නේ ඇරලා තියෙන කියලා දන්නවනම් අවිද්‍යාවට ඉඩ නැහැ. කවුරුත් ඇවිල්ලා කියන්න ඕනේ චරිසාදී කායමත් ඕනේ කරන්නේ. තමන්ගේ ක්‍රියාකාරකම් වලින් පේනවා මේ මනුෂයා කේල් ගහ ගන්න දන්නේ බෝල් ගහ ගන්න දන්නේ. ඒක සමාජයෙන් පේනවා. නමුත් මේ යෝගාවචරය ලෑස්ති නැහැ. එයා හිතන්නේ මේ මට පෙන්වන්න ඕන චරිතය පෙන්න ගන්න බැරි වුණේ මට පෙස්සම් ගහපු නිසා. මට විරුද්ධව කට්ටි කට කතා පතුරුන නිසා. ඉතින් මම නම් හරි ෂෝක්. හරි සුද්ධවන්තයි. මේ පරිසරයෙන් තමයි මේක මට ඇති කරන්න කියලා කියා ගන්නකොට මතක තියාගන්න බුදුජානනාංශ මේකට අපිට ආදර්ශයක් පෙන්නලයි බුදුජානනාංශ අපිට මේ බණ කියන්නේ. ඒක නිසා භාවනා කරන කෙනාට මේක තමයි කීර්තියක් ඇති කරගන්න යන ගමනක් නෙවෙයි නෙමේ. කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න හදන ගමනක් නෙවෙයිනේ මේක. බලය ලබා ගන්න යන ගමනක් නෙවෙයිනේ මේක. ඒ නිසා යෝගාවචරයට මේක අහිංසකව සලකා බලන්න පුළුවන්. දේශපන්නච්චන්ට බෑ. මොකද යාගේ වෙනම පරමාර්ථයක් තියෙනවා. ඒකට නම් කටු පරමාර්ථ කියලා. වෙනම න්‍යායපත්‍යක් තියෙනවා. යෝගාවචරයට නැහැ. ඒ නිසා බුදුජානක මේක නොකියුවනේ. හෙලි නොකලන යෝගාවචරය පට බලඟ බඳගෙන හුස්ම අරගෙන විතරක් නිවන් දකින්න කරන්න බෑ. හුස්ම ගත්තට නිවන් දකින්න බෑ. එකෙන් ඇති වෙන හැම ගුණයක්ම ඉති අජත්තං වා කායේ කායන පස්සී වේති පහිත්තා වා කායේ කායන පස්සී විදී වේති කියන විදිහට අජත්ත පහිත්තා දෙකට දාලා බලන්න ඕනේ ඊට පස්සේ වේදනාසු ඉති අජත්තං වා වේදනාසු වේදනාන පස්සී වේති බහිත්තා වේදනානු වේදනාන පස්සී වේති තමන්ට ඇති වෙච්ච වේදනාවක් ආවනම් ඉතින් මගේ සහෝදරයට ඔච්චරම තමයි අයියාට වෙනම වේදනාවක් මේක අර චීන නිෂ්පාදනය කරන නිෂ්පාදනය කරන බඩු වගේ යුරෝපෙට එකම ප්‍රොඩක්ට් එකක් ආසියාවට වෙනම ප්‍රොඩක්ට් එකක් නැහැ වගේ. චීන හදේ වෙන තියෙන යුරෝපෙට හදන වෙනම ස්ටෑන්ඩඩ් එකක් ආසියාවට වෙනම ස්ටෑන්ඩඩ් එකක් කියලා. ඒ වගේ මේ වේදනාව එහෙම කන්නේ කාටත් එකම වේදනාව. චිත්ත චිත්තානුපස්සනාර්ගය ධම්මානුපස්සනාර්ගය සියල්ලටම තියෙන එකයි. අන්නේ බව තේරුම් අරගන්න පුළුවන් නම් මේ සමාලෝචනයක් වශයෙන් කියන්න තියෙන අපිට ඉවසන්න බැරි කමක් නැහැ. ලැජ්ජාව තියෙනවා. ඉවසිය යුත්තක්ද ඉවසීම නෝන්ජල්කමක් කියලා බාර ගන්න තියෙනවා. බය ආදු ගතියක් කියලා බාර ගන්න තියෙනවා. ඒ නිසා අපිට බුදුහාමුදුරෝ කිව්වොත් දේශනා කරොත් පෙන්ලා දුන්නොත් දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති කියලා අපි හිතනවා මේ දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති නම් කිසි ගේමක් නැහැ. ඔකට හොම්බල දෙයක් අනින්න ඕන. දැකලා නිකන් ඉන්න දැන් එපා. කොහොම කොහොම හරි නිකන් ඉන්නවා ගාවල් ආවම් බෙස්සන් කියලා කවුරු හරි වැරද්දක් කරොත් මෙයා පෙට්‍රල් පුච්ච ගන්නවා. ඊගල අගා ගන්නවා අනා ගන්නවා හැමදාම. සුති සුතවත් බයිද ඇහුණා. උඹ හිතම මොකද දැන් කොහොම වෙන්නේ වෙලා නෑ නටන්නේ නේ. නර කලබල වෙනවා ගාගත්තා මේ මට මොකද. මුති මුතු මට්ටම් බයිද මම විඳිනවා. නන්දරත භාෂාවෙන් විඳිනවා. එච්චරයි. බහිර මං ගහක් ගලක් වගේ. විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටම් බයිසෙ. මට තේරෙනවා. එමේ හිටියොත් මේක රජ වෙයි මේක බලුවේ මොකු කරන්නේ. කොහොමද උට උන දේ හොයාගන්නේ. ආනේ ඒ ගතිය අපිට නෝන්ජල්කමක් කියන්නේ අපිට උගන්ලා දෙන්නේ. බය අඩුකමක් කියන්නේ අපිට උගන්ලා තියෙන්නේ. එහෙම නැත්නම් ඇස්සත්ටි අන්දෙක් වගේ හිටුවම් කිව්වොත් මේ ඉතින් මේ ඇස් දෙක කියයි අනේ උත්තර පින් කරලාගත්ත අන්දෙකේ තියෙන අන්දෙක් වගේ හැසිරෙනවා අපි විශ්වාස කරන්නේ කොහොමද? එනම් මේ ජීන ලස්සන ලස්සන පෙන්වන දේවල් බැලුවේ නැත්නම් නිකම්ම නිකම්. ඇති වටිනාකමක් තියෙන ඇස් තියෙනවා බලපම් පුළුවන් තරම් බලපම් රෙද්ද උසලත් බලපම් කියලා නෑ. අපිට හැමදාම උගන්වන්නේ ඒක. නිකම් තිබුණාට මදි උඩ උසලා බලපම්. ඇඩ්වර්ටයිස්මන්ට් වල ඒකනේ අපිට උගන්වන්නේ. කන් ඇත්තේ බීරෙක් වගේ ඉන්න කිව්වොත් එයා මියුසිෂියන්ස්ලා මොකද කියන්නේ? සංගීතේ ප්‍රේ නොකරන ආමනුස්සයෙක් කියලා ලියන. ඔටෝබයෝග්‍රැෆි වල. සංගීත රස විඳපන්, අපුහම රස විඳපන්, නිකන් ඉන්නකෝ රස විඳපන් කියන. ඉතුන රස විඳින්න විශ්වවිද්‍යාලයට යනවා, සෞන්දර්ය විද්‍යාපීඨයට යනවා, සංගීත රස විඳින්න. ඊට පස්සේ ගන්ධ රස පහසට වෙනම කම්පැනි ඇවිල්ලා කියනවා, ඔය ඉඳුරන් නිකන් තියාගෙන ඉන්න එපා. විඳපල්ලා. ඔබ නිකන් හිතන් දෝ නැති වෙනවා. පුළුවන් තරම් උඩ දාපල්ලා. ඒ තැනකනේ අපේ දරුවෝ තල්ලු කරන්නේ. අද තියෙන අධ්‍යාපනයේ තල්ලු කරන්නේ එතනනේ. ඒකට බුදුරජාණන් වහන්සේ ඉන කියනකොට මෙහෙම හිටගෙන ඇස්සැත්තේ අන්ධෙක් වගේ හිටපන්. කන් ඇත්තේ බීරෙක් වගේ හිටපන්. දැනුම ඇත්තේ මෝඩෙක් වගේ හිටපන්. හයිය ඇත්තේ කොන්දපන් නැති වගේ හිටපන්. බැරි නම් අඩු ගන්න මලමිණියක් වගේ හිටපන් කියලා මේක නෝන්ජල්කමකට දාලා නෙදී. මේක කිව්වොත් ඒක නා ජනප්‍රිය වෙන්නේ නැත්නම් ගිහිල්ලා තියෙන මොකද ඔක්කොටම මුල තියෙන ගැහුවක් ගහනවා. බැන්නොත් බැනපන්. මම බලාගන්න නිතර කී කියන එක. අපි කියන්නේ ඒ නිසා මේ ධර්ම එකක්වත් නැති ගතියක් පේන්නේ කාගවත් సంతානෙ. ඒ ධර්මොට නිසි තැන දීලා අගේ ආඩම්බර දෙන්න බැරි නිසා අපිට භාවනා කරනට ආනපාන කරනකොට සද්දයක් ඇහිච්ච ගමන් හිත නරක කරගන්න. වේදනාවක් එනකොට හිත නරක කරගන්න. ඉතිවිල්ලක් එනකොට හිත නරක කරගන්නවා. මේකම ආව කණ්ඩාව හතුරෙක් කියලා. සක්මන් කරනකොට මත් වෙන ගතියක් ආවොත් නිදිමත ගතියක් ආවොත් රූප පෙනිච්ච ගමන් හිතනක් කරගන්න මේ ඔක්කොම මගේ කරගන්න මේ වෙච්ච දේ වෙච්ච හැටියට වාර්තා කරන්න පුළුවන් නම් කිසිම ගුරුවරයෙක් කවදාකවත් දෝෂයක් කියන්නේ අපිට බැරි කිසිම දෙයක් වෙච්ච හැටියට වාර්තා කරන්න බෑ මොකද විය යුත්තක් අපේ හිතේ තියෙනවා ඒ විය යුත්තක දායක දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ පිච්ච ගතිය ටික මේක එකක් නෙවෙයි ඒක නම් පොළවේ අත ගහලා කියන්නේ මේ යුද්ධ වෙලා තියෙන්නේ වෙන මොකද්දෝ ලෞකික භෞතික ලාමක ආශාවක. ඒ නිසා මේක අපේ පිළිස් එකිනෙකාට කතා කර ගැනීම මේ බුදුජාන වහන්සේ කියන පිළිච්ච වෙහිච්ච චරිතේ නැත්තම් මේ කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා තමගේ ප්‍රകൃතිය පේන්න ආරෙන්න. ඒකත් එකවර පේන්නේ නැහැ. බොහෝ කාලයක් පේනකොට ඒකේ තියෙන ලස්සනම ලාභේ දැන් ගැඹුරින් ප්‍රශ්නේ දැක්කනම් උත්තරෙත් දෙනවා. ඥානතෝ බික්කවේ පස්සතෝ ආසවණං khයං වදේ. මානේ මේ ආශ්‍රයන් ඡේ වෙන්නේ දකින්න කෙනාට විතරයි, දන්න කෙනාට විතරයි. මේ වසංගන කෙනාට එහෙම නැත්නම් ෂටමායාවී ධර්ම අහුවෙලා ඉන්න කෙනාට ඒකම ආශව ධර්ම වලට පොහොරක් වෙනවා. අනුශේධ ධර්ම වලට පොහොරක් වෙන එක දෙන්න එපා. පුළුවන් තරම් මේක ඉස්මතු කරගන්න. ඉස්මතු කරන්න අපිට බුදුහාමුදුරුවෝ වාංගුව පෙන්නලා තියෙනවා. පොඩි දරුවා පෙන්නලා තියෙනවා. කැළිය පෙන්නලා තියෙනවා. අන්නේ වගේ මේ අහිංසක தත්ත්වයටපත් වුණා නම් අපිට ලැබෙන නිවනට මෙපිට ලැබෙන ප්‍රධානම විඳින්න දකින්න පුළුවන් දේ තමයි අසහනෙ නැතුව ජීවත් වෙන. ආතතියක් නැතුව ජීවත්. හැබැයි මතක තියන්න වටේ ඉන්න සේරම කරන්නේ ආතතිය දාන එක තමයි. අසහනෙ දාන එක තමයි. ඒ කොච්චර දැමත් බුදුහාමුදුරුවෝ කියනවා කිලින් කරපු ඉදිකට්ටක් කරලා කොච්චර අබවැක් කෙරුවත් කොච්චර වැලිවැක් කෙරුවත් මිදිකට්ට බුදුර මුකුත් හිටින්නේ නැහැ. ඉදිකට්ට හොඳට එන්නේ තාතාව උල් වෙනවා. මේ පැත්ත වැක්මත් යට වෙනවා. වට්ටන්න එපා. එළඹ සිට 100 ගත කරන්න. ওই මොනෝ වැක්කේවත් ශිකරය මුදුනක කෙලසන්න බෑ. වක්කරන එක නතර වෙන්නේ නැහැ. සමාජය කියලා කියන්නේ ඒ වගේ දෙයක්. ඒක නිසා හැම කෙනෙකුටම මේ තියෙන ශක්තිය බැලුවොත් ඒකටම තියෙන මේ බර්ත් රයිට් එක කියන්නේ උපත්ති ලැබිලා තියෙන මේ ශක්තිය බැලුවොත් අපේ ප්‍රමාණය අපි දන්නේ නැතිකම නිසා අපි රූප ප්‍රමාණය අල්ලනවා. අපේ ප්‍රමාණය අපි දන්නේ නැහැ අපි ගෝස ප්‍රමාණය අල්ලනවා. දුක ප්‍රමාණය අල්ලනවා ධර්ම ප්‍රමාණය උඩට ගිලිනවා ධර්ම ප්‍රමාණය ඇල්ලුවොත් අදාක රූප ප්‍රමාණයට යට වෙන්නේ නැහැ ගෝස ප්‍රමාණයට යට වෙන්නේ නැහැ දුක ප්‍රමාණයට යට වෙනකොට ඒ නිසිතන දෙනවා එතකොට අපිට පේන්න පටන් ගන්නවා අපිට බුදු වෙන්න නම් බැරි වෙයි එහෙම නැත්නම් සම්මා සම්බුදු වෙන්න බැරි වෙයි මේ බුදුහාමුදුරුව වර්තමාන චිත්තක්ෂණේ පවත්තන හිතට ඒ ක්ෂණ සම්පත්තියට එනතම් මේ ක්ෂණ මාත්‍ර සතියට ක්ෂණ මාත්‍ර සමාධියට ඕනම කෙනෙකුට යන්නේ. එනිසා දකින්න ඕන නම් බුදුන් චනමාත්‍ර සති ජීවිතේ. චනමාත්‍ර සමාධියට යන්න. චනමාත්‍ර මෙනෙහි කිරීමට යන්න. ඒකල පුළුවන් තරම් වැඩි කරන්න වැඩි කරන්න ධර්මයේ තියෙනවා. ධර්මයේ තියෙන මේ මාත්‍රා වශයෙන් ලැබෙන ක්ෂණය සති මාත්‍රාව මාත්‍රා දෙක තුනට දික් කරන්නයි ධර්මයේ තියෙන්නේ. ඒකට දක්වන ආදර්ශය තමයි දඟල පිටිල තමයි සංඝයා කියන්නේ. අවශ්‍ය මූලික සුදුසුකම තමයි සීලය කියලා කියන්නේ. ඉතින් හැම වෙලාවෙම බලන්න මේ දුක සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ මේ බුද්ධ ධර්ම සංඝ කියන තු විතරක් නෙවෙයි සහ සීලයට තමන්ගේ තියෙන විශ්වාසය තමන්ලිටව පැත්තක දාලා මේක ඉස්සරහින් කියන්නේ කටේ වැඩි වෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වෙනවා මේ කුඹුම උපමාවේ තියෙන ධර්මසාරය තමයි ලබා ගන්න පුළුවන් කොයි එකනා කොයි එකට වැඩිය ලොකුයිද කොයිද කියලා බුද්ධ ජනසමයේ කියන්නේ මම මේ දේශනා පදනම් කරේ සම්මුතිය අනුව පිහිච්ච පිරිච්ච වැහිච්ච කෙනා උතුම් කියන අදහසෙන් නමුත් ඒක බුදුජානනාංශයක නිගමනයකට ගිහිලා නැහැ. බුදුන් කියන්නේ මේ தত্ত্ব හතර දකින්න. ඒ නිසා සමාජයේ ඉන්න මේ හතර දෙනාටම සමාන අයිතිවාසිකමක් තියෙන යෝගාවචරයක් වෙන්නේ. සමාන අයිතිවාසිකමක් තියෙන ඉදිරියට යන්න. හැබැයි ඉන්න තැන දැනගන්න ඕනේ. ඒ දැනගන්න මේ මිනුම් දණ්ඩයි බුදුජානනාංශය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ වගේ පිරිසකට ඒකේ තියෙන අදාළතාවය වැඩි. ගංගේවල් වල ඉන්න අමුදරුවන් රකින්න පිරිසට වැඩියි. ඒ නිසා හම්බ වෙච්ච මේ අවස්ථාවේදී පුළුවන් තරම් ඇති හැටිය ඇති දේ ඇති හැටියට දැකගෙන නැත්නම් යථා භූත ඥාන දර්ශනය කියන යථාව දර්ශනය කියලා කියනවා. එහෙම නැත්නම් සප්පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියනවා. අන්න ඒක වඩා වර්ධනය කර ගැනීම සඳහා ශිරු දිනාට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අවශ්‍ය ධර්ම දේශනාව මෙතන නැප කරනවා. ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ඒ විනාඩි කීපයක් වුණා පාවිච්චි කරන්න පුළුවන් අපිට ධර්ම සාකච්ඡාවක නාමයෙන් දෙති ධර්ම දේශනා කරපම් පරණ චාරිත්‍රාක් විදිහට දේශනාවෙන් පස්සේ පොඩි වෙලාවක් ගන්නවා ධර්ම සාකච්ඡාව සඳහා කාටරි මේ මතිමතාන්තර මත නැත්නම් තමන්ගේ භාවනා මත කියwidetildeමක් තියෙනවා එහෙම නැත්නම් අපි දේශනා સમાප්ත කරමින් තාවතා ചാති කාසා සත්‍යහන පෙරමින්ද බලාපොරොත්තු වෙනවා. අතර සොයනද ඒ කය දෙක ධාතු වශයෙන් බැලීමේදී මේ භාවනාව කරගත්තේ ජීවිතේ කරගත්තේ බලන්න ගියොත් තමයි වෙනවා. පෙන්වන වෙලාවක්. පෙන්වන වෙලාවක් වෙනකොට ඒක වෙන ස්වරූපයෙන් බැලුවොත් ධාතු පෙන්වන්න හදන වෙන ස්වරූපයෙන් බලනවා කියලා කියන්නේ ප්‍රශ්නේ පටලවනවා. එලාද මේ පෙන්වන්නේ ධාතු බව දන්නවනම් ඒක ලොකු සාහිත්‍ය බොහොම අහිංසකෝ කියනවා. යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගන්න. ඒකලවිලා කතා කරන්න පටන් ගන්නවා. කතා කරන පාඩම වෙන්නමකින් කතා කරපුවම ඔක්කොම අවුල් වෙනවා. මේ යන්නේ ධාතු බව. මේ ධාතු ඇවිල්ලා උද්දීපනය කරලා පෙන්වන වෙලාවක් බලනවා. ඒකේ ඉන්නේ අනිවාර්යයෙන්ම හිත ඇතුළට ආවට පස්සේ. ඉතින් ආයෙත් පස්සේ වගේම පැමිණෙන දේ මූණට ගල ගන්න නැතුව ඉන්න. පැමිණෙන දෙයට උනතුරක් කරන්න නැතුව ඉන්න. කැපෙන දෙයට අරියාදු කරන්නට බලහන් හිටියොත් වෙලාවෙත් තියෙනවා මට මතු වෙනවා. හොඳට ඉස්මතු වෙලා පේන. ඒකට මේ යෝගාවචරය ඒ ධාතුන් ඇවිල්ලා පෙන්වන්න හදන වෙලාවට වෙන නමක් කියලා කතා කරුවොත් තියෙනවා. ඒක මේ ප්‍රයෝජනෙ නෙවෙයි ධාතුන් වහන්සේ ධාතුන් වහන්සේ ධාතුන් වශයෙන් පෙන්නලාදී මේ ධාතුන්ගේ භාෂා කියලා තේරුම් ගත්තොත් එයා විශ්ව ඥානයකට මොකද ධාතුන් සලකන්නේ මේ මම ඉන්නේ පණ ඇති එකද නැත්තේද ගෑනුද පිළිමද එයා දන්නේ නැහැ ඒතරේ ධාතුන්ගේ භාෂාව නිකන් හරියට ජාත්‍යන්තර භාෂාවක් ඉගෙන ගන්නවා. ජාත්‍යන්තර විනිමයකට අපේ මුදල් කුමාරු කරගත්තා. ඊට පස්සේ ඕන තැනකට දානවා. ඉතින් ධාතු හොයන්න ගියොත් අමාරු වෙනවා. එයා වෙලාවක් ඇවිල්ලා මතු කරලා වෙන්නේ. මතු කරන වෙලාවේදී යෝගාවචරයේ ධාතුන්ගේ භාෂාව දන්නේ නැත්නම් එයා කිනෝ කන කහනවා, මූණ කහනවා, බඩේලි යනවා, heart attack අනම්මනම් කතා කරනවා. එයා දන්නේ මේ ධාතු ක්‍රියාවක් එක්ක. ඒ ධාතු ක්‍රියාත්මක වෙනකොට යෝගාවචරයට වැටෙන දේ තමයි ඒක අනපේක්ෂිත දෙයක් හැබැයි දරන්න පුළුවන්. ධාතුන්ගේ ස්වභාවය තමයි අනපේක්ෂිත. කඩක හිතමුනේ තිරාට ඇවිල්ලා මේ පැත්ත සීතල නම් මේ පැත්ත උණුසුම. මේ පැත්ත බර වෙනවා මේ පැත්ත හැල්ලු වෙනවා. මේ ඉඳපු ගමන් නිතිමත කම්පන ගතිය එනවා. මේ එනකොට තේරුම් ගන්නවා මේක කඩකට මේ වෙලාවට ගැළපෙන වැදගත් නමුත් එක් නෙවෙයි. නමුත් දරන්න පුළුවන්. ඒකට මම පරණ හින්දුවක් හොයන්නේ. අකලට වටලා කරුසාවක්සේ අපල දිනකා සුබ දසුමක්සේ ඇයිදෝ යලියාවි ඇයිදෝ යලියාවි ඔබ ආවට මට බලක් නැහැ ඔබ මට පිළිගන්න කෙනෙක් හිතක් නැහැ අදිරහලෙකුට හිමි වූ එදිනෙකි අදමා සතුටයි කිරුල අපේ තාතනාදට ඇල බයිල කියලා අසුබ දිනකාව සුබ දසමක් වගේ එනවා. ඉතින් අපි හිතන්නේ මේ නාය කහනවා කියලා. මේ නලියන ගතිය කියලා අපිට තේරෙන්නේ. අපි මේ ඉඳුරන්න සම්බන්ධ කරනවා. මේ කන බර වෙනවා. මේ නලියන එකට අපි ඇඟේ කැලිදාගෙන කතා කරන්නේ. ඒ කියන්නේ ධාතුන් තුච්ච කරලා ධාතු මේ ධාතුන්ගේ තියෙන සුද්ධ ගතිය නැති කරලා ඇඟට සම්බන්ධ කරනවා. ඒ තමයි නොදන්න කම. දැන් මම කියන්නේ මේ නලියන ගතිය කණේ වෙන්න පුළුවන්, කටේ වෙන්න පුළුවන් ධාතුන් ඉවසල කරන්නේ. ඒ ගති භාව ස්වභාව දකින්න පුළුවන් නම් මුත්‍රා ලෝසාන්ති දීලා තියෙන එක බණක ධාතුන් මේ තරම් දක්ෂ උදේ ඉඳලා හැන්ද වෙනකම් මේක පෙන්වද්දී නොදකින්න නොපතන්ද අපි කොච්චර තුච්ච වෙන්න ඕනද මෝඩ වෙන්න ඕනද තණ්හා බලත වෙන්න ඕනද ධාතුන් කිසිම කෙනෙකුට මායාවක් මායක මායින් කරන්නේ දු මේ නිතරම ඇති වෙන තියෙන එක පෙන්වන්නේ භාවනා කරත් නැතත් ජීව වස්තු වල මොකද අපිට ඒක මයි ළඟට එනකොට මට තමයි කන කහනවා. වගේ බඩ රිදෙනවා. උඩ යන්න හදනවා. ආලෝක පේනවා කියලා අපි ඒක අපේ කැලිය වල සම්බන්ධ කරනවා. හරි. සුද්ධ ධාතු. ඒක කියනවා මේ මේක සුද්ධ සංඛාර පුඤ්ජෝ. සුද්ධ සංස්කාර පුඤ්ජයත් මේ කට කනවා, නලියනවා, බඩ තියනවා කියලා. ඒක එහෙම බඩකට කියමු ගමන් ඔය හිතන්න නතර වෙනවා. කටවඩ කියන්නේ නැතුව ධාතු වශයෙන් ගත්ත කොහොමද යන්නේ? යම් කිසි කෙනෙකුට රෝගයක් ඔළුවට දානවා කියන එක හරියට ලේසි. හරි කිව්වොත් එහෙම නිදා ගන්න බහන්න දැන් දැන් උඩ වලට ගියාම බප්පු විවිධ බර වෙනවා කිව්වොත් ඒ බර වෙනවා. හෙට ඉඳලා මේ අන්ත බලන්න. අර ඉන්දියාවේ මිනිස්සෙක් කියනවා. තව අවුරුදු 40කින් ඉන්දියාවේ 40කට දිවැඩියා වෙනවා කියලා දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙනවා. ඒක උකින කොහොමද මිනිස්සු වෙන්නේ අපි චපාති කන්නේ. අපෙන් තමයි ස්වර්ණාලි හාල් කෙනලා උන් කන්නේ. අපි තමයි ඒක හදන්නේ. එන්නේ නැහැ. හැබැයි උන් කියන දේ ඇහුවොත් එනවා. ඒක ජනවාදී කියන්නේ. තුන් සැරයක් කිව්වොත් එහෙම ඉන්දියාවට තව අවුරුදු 40කින් එනවා කියලා ඉන්දියාව කරබන් හිටුවොත් 40කින් තේවැඩිය වෙනවා. ටිකක් බම්බු ගහගන්නේ උඹට තේවැඩිය. ඒ අපි හොරණ ගන්න මට තේවැඩියව නැහැ. ඉන්නේ. ඉන්නේ. ඔය කවුරුත් ලේවල 100 හදලා තියනවා කිව්වත් සීනි හදුවත් තියනවා කිව්වත් කරන් ගන්න තු වැඩ කළොත් මොකක්වත් නැහැ. ඔය සීනි වැඩි වුණා නම් අඩු වෙනවා. ඌගේ වෙලාව පොඩ්ඩක් කූල් එකේ ඉන්න එකයි තියෙන්නේ. සීනි වැඩි වුණා කියලා ඩ්‍රයිවිං කරන්න යන්න එපා. උල්ලගිරුවා ඉවරයි. මේ ශාරීරික විතරයි එක බයියුලකට දැනුණා. ඔය කිසිම රසායනික ස්ථානික මේ කෙමිකල් ලැබ් එකක් නැහැ මේ ඇඟ විතර. මේ ඇඟට පොඩ්ඩක් යන්න මොන පොඩ්ඩක් මාසිනා පොඩි අප්සෙට් එකක් තියෙනවා පොඩ්ඩක් විවේක වෙන්න. විවේක වෙන්න බැරි නම් ඌ කඹරනවා. ලෙඩක් ආවම විවේක පුළුවන් නම් ඌ සක්විතේ කියලා මම කියනවා. ලෙඩ වුණා විවේක වෙන්න බැරි නම් ඌ කඹරනවා. ඉදිරිච්ච ලාක විවේක වෙන්න පුළුවන් නම් සක්විතෝ ලෙචා විවේක වෙනව නැතිලා වැඩ කරනවා. කවුද අපිට නියෝගය අත්හදන්නේ? අපි කාහට යත් වැඩ කරනවා ඕකේ ලෙඩ වුණත් වැඩ කරනවා නැත්නම් වැඩ කරනවා. ඒ නැත්නම් විවේක දෙන්නලායි ලෙඩ වුණත් විවේක නැතේ නෑ නෑ එහෙම දෙයක් නෑ. Body knowledge. ධාතු මනසේ කාර්ය හොඳ ලස්සනට කියලා දෙනවා අපට. ඒකට වැඩ කරන්නේ න්‍යාය ධර්මයකටනේ. ධාතු වල කියන චිත්ත න්‍යාය ලෝක න්‍යාය ධර්ම. ඒ න්‍යාය ධර්ම විරුද්ධ යෑම තමයි ශිෂ්ටාචාරය. විරුද්ධ යෑම තමයි හැම ප්‍රොෆෙෂන් එකක්ම 13 විස්ත විරුද්ධ යෑම. සෝබලත් විරුද්ධ යෑම. ඉතින් රසාව කන්න ගමන් බලන්න අපි සල්ලි වෙනුයි මොන කැඹිරිලද කවුරුන්නේ? අපිට පැයටක් වැඩ කෙරුවා නම් මොන ප්‍රශ්නේ ඉන්නේ? දැන් 16ක් තියෙනනේ භාවනා කරන්න. මුන්ද වෙලා ඉතින් පැයක්වත් නැහැ භාවනා කරන්න. මේ හට වැඩ කරලා ඊට පස්සේ මේ 16ක් කල්පනා කරනවා. කිනු භාවනා කරන්න වෙලාවක් නැහැ. මොකක් කරේ? ඉතින් මොකද ගන්න ටිවන්නම දෙවත් එක්කත් උනාගේ. ධාතු මනසිකාරය ආව කට රෙදිනා බඩ රෙදිනා කියලා කියයි. ධාතුන් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා කාන්ති කියලා දෙනවා ආනපාන සතිපති වෙන්නේදී යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. දැන් බබාලා අඬනකොට බබා කියලා අඬන්නේ නැහැ කියලා දීපන් කියලා. බබා කියලා අඬන්නේ නැහැ කන කහනවා කියලා. බබා කියන අඬනකොට අඬන්නේ නැහැ ඔළුව උකුණු ඉන්නවා කියන මවුනෝනේ නෙදන්නේ. එයා අඬනවා. මේ ධාතු මනස්කාරයල කතා කරන භාෂාව ඔය ජාත්‍යන්තර භාෂාව නෙවෙයි බබාගේ භාෂාවෙන් කතා කරන්නේ. අපි ගුණෙක් කිනවනම් කියපන්කෝ යකෝ. මට මේ පොල් ගන්න තියෙනවා කියලා බබාට වෙලා හරින කුණිකෙන් කිව්වනම් අරන් දාන්නේ. ඌ කන කටට කෙලෙබෙමිනා කියලා අපි අම්මා කියනවා. උකුණේම කර කිරිපණ වෙනවා පුකුඩ ධාන බුදිනවා. ඒක අම්මා දන්නවා මේ කන පසවැති කිරිපණුව ඉන්නේ කොයි තියෙන ප්‍රශ්නේ ඌ පෙරලෙන්න හදනවනේ. ඉතින් පසර ගහලා අනිත් පැත්ත හරලා කොට්ටේ හිර කරලා තිබ්බට උට කිරිපණ වෙන බව අම්මා දන්නේ නැත්නම් ඌට කියා ගන්නත් බැරි නම් කිරිපණෝ ඉන්නවා. ඉතින් අපේ ධාතුන් වහන්සේලා ධාතුන් වහන්සේලා කියන වචන මට වැරදිලා එනවා. නැත්නම් හතරම භූතය කියන්නේ භූත දෝෂ වලට මේ ගුරුකම් කර කර නටනවා වෙනකොට මේ භූතයා මොකද්ද කියන්නේ කියලා අහන්න ඒකකට කන්දපණ නැහැ. මේ නටන භූතයන කොට නටන්න හදින්නකො. ඊට පස්සේ විශාල සාන්තියක් එනවා. වේදකම් කරපු ගමන් ඒ සාන්තියක් නැහැ. ඒ වේද ඒ ලෙඩේ අල්ල. ඒ දෙහි හේම අල්ල බලන්න. වෙදකමින් තමයි එළෙඩේ එහෙම අල්ලලා දෙන්නේ. ඉතින් අපිට පුළුවන් 60ක් විතර එන ලෙඩ වෙදකම නැතු සමහර වෙදකම් තියෙනවා. ඒවට අවශ්‍යයි. රසායනික අවශ්‍යයි, විශල්‍ය කර්ම අවශ්‍යයි, බෙහෙත් අවශ්‍යයි. ඒක බොහොම පොඩ්ඩයි. ඉනදී ධාතුන් තීරණ නැති කෙන නිසා නිසා යෝගාවචරයට නැස්සත් වෛද්‍ය ශාස්ත්‍රය බෙහෙත් පැල එහෙන අවබෝධයක් තියෙන්නේ. එහෙම නැතුව මේ ඇවිල්ලා පිටින් වක් කරලා අර එහෙම ඉගෙන උපස්ථාන කරලා කරන්න බෑ. නිසා ඒ ධාතු පංචකාරයේ කාට ප්‍රජාතන්ත්‍රවාදීව සලකන. අපි ඒක වෙනුවට මේ নানা ආකාර උපක්‍රම සහ ඒජන්ත උපත් කරගෙන තමයි වැඩිවන කරගෙන තියෙන නිසා හිතන්න අරණිය ගත වෙනකොට ජනසේ සඳහන් කරලා තියෙනවා. මේ මිනිස්සේ හැන්දෑවේ ගොම්මනේ යනකොට මුලක් කියලා අඩිය කියලා සර්පෙක් කාලේ වැටුණාට පස්සේ එයා තමයි කෑ ගහලා වැඩක් නැහැ හොයන්න කවුරුත් නැහැ මොකද ඉතින් සතුටින් මැරෙන්න පුළුවන් මේක අරන්නේ يعني දැන් එමේ ෆස්ට් ඒඩ් බොක්ස් එකක් තියන්න ඕන හදිසි ගන්න ටෙලිෆෝන් එකක් තියන්න ඇම්බියුලන්ස් එකක් තියෙන්න ඕන ඩ්‍රයිවර් ඔන් බෝඩ් ඉන්න ඕන උදේ ලහල්පේ කව දක්කලා ස්පිතාලෙ ගිහින් ඒකල අරන්නේට එන්නත් කන පැලෙන්න ගහන්න දෙනවා අරන්නේ කියන්නේ මොකද්ද කියලා දැනගන්නකො අපි මුතිකේනා පොහොසත් සීලා ඇවිල්ලා උදව් කරලා ඒක වෙනම දෙයක්. නමුත් එනේ අක්ක බලාපොරොත්තු මේ අරණ්‍ය කියලා කියන්නේ ඉන්ෂුරන්ස් වලින් කවර් වෙච්ච මේ හොට්ලයින් තියෙන මේ ස්ටෑන්ඩ් බයි ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න රනින් කාර් එකක් කියලා නෙමෙයි. ඒ ඒ මම ළඟදි මම දැක්ක දවසක අරිදම් සාන්තේ වන් වදනකට පෙරවදනකට කියලා තියෙනවා. මේ අරණ්‍යට එනවයි කියලා කියන්නේ හදිසිය බෑනකට පස්සේ අඬන්න කෙනෙක් නැහැ. දැනුම් දෙන්න කෙනෙක් නැහැ. උඩ සුවසේ මැරෙන්න පුළුවන්. ස්පිතාලේ ගෙනිච්චට පස්සේ කටු ගහලා රේන් විදලා පාය දෙන්න දෙන්න ටික තීරම දෙනවනේ. උට ඇත්තටම කියන්න ඕන ගෙනියන්න එපයි කියලා. ගෙනියන්න විදියක් නැහැ. මොකද වටේ ඉන්න කට්ටිය වට කරනවා. ඒක නිසා තනියම මැරෙන්නවත් තියනවා නම් විශාල ලාභයක්. විශාල ලාභයක් අනේ මට හිතෙනවා මගේ මරණය කොහොම වෙයිද කියලා. මට හිතෙනවා කවුරක්වත් නැති තැනක දැන් ආපු ලෙඩේ සෙම ටිකක් එදියේ දැවිලා මම ටිකක් ගිහිල්ලා පාචන වෙලා එහෙම එතන මැරලා යනවනම් ඒ කටකොන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේ පරියන්කේ වෙන බද්ද පරියන්කේ ගහනකොට එහෙම මැරිලා ගියා මොන තරම් ආදර්ශයක්ද කියන්නේ එහෙනම් බින්ද පාත් යනකොට පාරෙන් පල්ලට ඇදගෙන ගන්න එහෙම මැරෙනවා ඉවරනේ ආදර්ශයක් ඉතින් ඒක උඩ දායකසවට හරි ලැජ්ජයි අපේ ස්වාමීන් වහන්සේ නෝ පින්න පාතයන්ට ඇදගෙන ඇట్లా මැරිලා අපි සංචරම භාවනා කරනකොට ඇදෙන් වැටලා කරලා කිව්වොත් එමේ ඒගොල්ලෝ එහෙ ඉඳලා පස්චාත්තාප වෙනවා. මොකද මේ දන්නේ සාසනික කියන්නේ දන්නේ අරන් ජීවිතය කියන එක දන්නේ යෝගාවචරය කියන එක දන්නේ. ඉතින් ඒතොර ධාතු මනස්කාරයට අපි පිළිපදින්නේ හතුරේ කාව. මම ගොඩක් කතා කරා මම දන්නේ අදහස් කරන ප්‍රශ්නට උත්තර ලැබුණා. පාතර අරගෙන දැන් ගමනදී නෝ විහාරයක් විදියක් හිමියාවක් වගේ එකක් බලාපොරොත්තු වෙනවා ඒක වචනේ මේ ආබේට සත්‍ය දුක්ඛ සත්‍ය කුණින් දුක්ඛ ඒක එක්ක දන්නේ ඒක එක්ක දන්නේ මේ ලැබෙන හැම ධානයක්ම ඉර්ධියක් හැම එකක්ම ලැබෙන දුක්ඛ සත්‍යට බව දන්නේ මොකද කැමැත්තක් නැතුව ගන්න බෑ ගත්තට පස්සේ ඒකට කැමැති නොවෙන්න බෑ ඒක සමුදේට අහු වෙනවා ඒකේ ගෙවන් වීම තමයි නිවන කියන්නේ ගෝ ලොකු දෙයක් ලැබලා ගෙවන් කරන ලොකු ජොලියක් තියෙනවා ලොකු පොසිටිව් එකයිල පැවිදුනාට පස්සේ ඒකේ අබිනිෂ්ක්‍මණේ වටිනාකමක් තියෙනවනේ. ඒ වගේ ඔක්කොම ලැබලා උදේ පාන්දර විමහෙන කෙලපිඩක් වගේ. ඒ හෙලලා දාන්න පුළුවන් නම් ඒ තමයි ලැබිච්ච ඔක්කොම ටික. ඒක නිඳ කරනවා නෙවෙයි. අපේ ආයසෙ උපයන්න ඕනේ. උපයන්න ඕනේ. දුක්ඛ සත්‍ය බව දැනගෙන උපයන්න. ඊට පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ අඩුගාන කියනවනේ මේ අපි වඩන සතිය දුක්ඛ සත්‍යයට වැඩෙන්නේ. මේ සත්‍ය ධර්මය දුක්ඛ සත්‍යයට වැඩේ ගන්නකොට ඒක විසිකරපන්. ඕක උණු උඩ තියාගෙන කරඬු වගේ තියාගෙන යන්න ගියෝ. ඌ උණුව කන. අතිරක් කියන්නේ ඕනේ බබා. එනකොට ටටා. බයි බයි. එළයා. ඌට යන්න බෑ වෙනවා. අපිට අදාළ නම් වස්තුව අපිට අදාළ නම් ධ්‍යානය අපිට අදාළ නම් අභිඥා බැසිකලි ඉතන හිටියත් එනවා. අදිෂ්ඨාන කරන්න කියලා විතරයි කියන්නේ මට ආව ධ්‍යාන ලැබෙවා කියලා අපි කරගෙන යන සාමාන්‍ය ඵල සූත්‍රයේ මම දැස ලොකු දානසික මේ ටටමනසෝන් අපිට කාටවත් අභිඥා නැහැ නේ ධානය නැහැ නේ කොහොමද උකට උපවන්ති කියලා දෙන්නෙත් නැහැ නේ කියලා. ක්‍රමේ. ඊට පස්සේ කොහොමද සාමාන්‍ය ඵල සූත්‍රය ගන්න. ඒක මොකක් කරන්නේ? කොහොම කළේල කියනවා මට තිබ්බ චක්ඥානේ පහළ වේවා කියලා අදිෂ්ඨාන කරනට එනවා. ඊට පස්සේ මම පාවොක්සයිඩ් එක බානකට ඒ සාන්දි දුව මේ ධාන 8යි මේ එක ධානයකට රූප ධාන 4 අරූප ධාන 4යි 10 8යි 64ක දාන ලැල්ලක් අඳගෙන ධ්‍යාන ටික මේ අතටයි මේ අතටයි දිගටම විනාඩියක් අතරතෝ 64ටම යන්න හදාගන්නේ. කාම ආනපාන පළවෙනි ධ්‍යානයේ ඉඳලා 2 3 4 ඊට පස්සේ අරූප ධ්‍යාන 4යි. ඊට පස්සේ ආලෝක කසින 4යි. අටවියාපෝ තේජෝ 4යි. ඒ අටේ ඒ ධ්‍යාන අටටම ධ්‍යාන ක්‍රීඩා දිගට කරලා කරලා කරලා ඉස්සලා කරන්න යන මාස ගානක් පස්සේ අඩු කරලා පැයකට දාගන්න ඊට පස්සේ විනාඩි 30කට දානවා එක විනාඩියකට හැම එකේම දුවන්න පුළුවන් විදිහට හදාගත්තට පස්සේ අධිෂ්ඨාන කරපුවම වෙනවා ඒක පොඩ්ඩක් කතා කරලා බලන්න ඈ විනාඩියෙන්ද බා මොකද මේ ඔතෙල්ලන් නෙවෙයි ධානා විඥා කියලා කියන්නේ හොඳද එකම දෙයක් තියෙනවා දුක්ඛ සත්‍යයට වැඩේ දැන් අපි ගෑණියක් ගන්නකොට දන්නවනම් ගෑණියක් ගන්න ජීවත් වෙන එක දුක්ඛ සත්‍යයට වැටෙන්නේ කියලා මම හිතන්නේ ප්‍රශ්නයක් වෙයි කියලා. අපි ඔබ මේ මේ සුඛ සත්‍යයට දාගත්ත ගමන් මුන්ද දන්න වැඩි. මුන්ද දෙනවා කුඩුම්බිය ළඟේ මල්ල ඇමරිකනවා කියනවා දුක්ඛ සත්‍ය. එච්චර. ඒ දුක්ඛ සත්‍ය බව දැනගෙන මේ ලෝකේ තියෙන ඕනම සුඛ සුඛභෝගී දෙයක් මොනවා පාවිච්චි කරත් බුදුහාම කියන්නේ අතේ තුවාල නැත්තම් ඕනේම සබාධින රත දාපන් විස සරිතගත වෙන්නේ නැහැ. දැනගෙන තියෙන්න මේ හැන්ඩල් කරන්නේ දුක්ඛ සත්‍ය. එතකොට ඒ දැනුම යාට නැහෙනේ. යාට තියෙන අවිද්‍යාව මම සැපේ මෙයාට මම සැප දෙන්නේ මම දන්නවා මේක දුක්ඛ සත්‍ය කියලා. දන්නවනම් කවදාකවත් එයාට බෑ ටර්ම් ඉන්ටර්ප්‍රිට් කරන්න. අපි දන්නවා අපිට විද්‍යාව තියෙන තමයි සාක්ෂාත් කරන්නේ මේ හතුරුවන්නේ දුක්ඛ සත්‍ය. හරියට දිනු, වැරදිමත් දිනු. ඉතින් අපි මේකට සුඛ, සුබ, නিত্য, ආත්ම සංකල්පේ දීපු ගමන් යායනවා අපිට මාස්ටර් කරන්න, රජ වෙන්න. අපි උදාස වෙනවා. අපි කඳුරනවා. අපි බැල වෙනවා. හැම වෙලාවෙම කටයුතු කරන්න මේ දුක්ඛ සත්‍ය මේ. මේ ලෝකේ මේ මොනම දෙයක්වත් නැහැ. නාලං සබ්බේ ධම්මා නාලං අබිනිවේෂාය කියලා බුදුහාමුදුරන්ට මේ ලෝකේ මොනම දෙයක්වත් නැහැ රිංග ගන්නවා කියන. මේ දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය බව දැනගෙන කරනවා හැම අභිඥාවක්ම ලබන්නේ. හැම භාෂාවක්ම ඉගෙන ගන්න. හැම ශිල්පයක්ම ඉගෙන ගන්න. કોઈ ශිල්පෙත් එකට වැඩි එකක් කියන මොනම දෙයක් අත්තත් නෑ නෝ බුදුහාමුදුරුවෝ කියනවා ඊට ඔක්කොම ශිල්පට වැඩි වටිනේ ඔබ ඔබ දිනා ගන්න එක. ඒ නිසා ඒකට දැනගන්න ඕනේ බාහිර ශිල්ප. විශේෂයෙන්ම බාහිර ශිල්ප දන්නේ කරා නයිපෙන පෙන්නන්න ඉන්න තමයි ශිල්ප දන්නවා. එක ඒ සමාජ මණ්ඩලය. හැම ශිල්පෙම දැනගන්න. ඒ නිසා පඬිසාංශ කියනවා අපි බුදුහාමුදුරන්ගේ අරහය ගුණය සුදුස්ස කියන ගුණය වඩන ශ්‍රාවකයෝ එනිසා අපිට අහවල් දෙයක් නොකළ යුතුයි කියලා කියන්න පුළුවන් జగතෙක් නිරෝගේ කවුරක්වත් අපි සියල්ලම දක්ෂයි ඥාන භාවනාව කියලා කියන්නේ අපි කරාඹන දෙයක්වත් අඬු කඩන දෙයක්වත් අපි හැකියාව වැඩි කරන දෙයක් මිස ඒ නිසා එයා දැනගන්න ඕනේ මේක දුක්ඛ සත්‍යය. අනික් කට්ටිය කී දැනගන්න ඕනේ සංඥාට මොකද්ද කරන්න බැරි. මොකද එයා සුදුසු කාටේ කියලා කියන්නේ සුදුසු අබුදුහාමරෝ ආ පළවෙනි ගුණය තමයි අරහං. අපි බුදුහාමරේ අරහං ගුණය නෙවෙයි නිසා සංඥාට සංඥා තමයි අධිපති. එයා දැනගන්න හැබැයි මතක තියාගන්න උපේන හරියක් උපයන්නේ දුක. ඉවෙන හරියක් ගෙවෙන්නේ දුක. ඒ නිසා ගෙවීම බලපං නිවන. දැන් ධ්‍යාන අභිඥා පුංචි කළ සලකන්න. උපයන්නේ. හැබැයි විසි කරන්න පුළුවන් විදිහට තියාගන්න. ඒ කියන්නේ ඒක තාන්න වෙලාවට අතහැරෙනවා. තාන්න වෙලාවට අතහරිනවා. අන්න ඒක දන්න මේව ගැන ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා පණ්ඩිතසංශ ලස්සන්ට කියන කියනවා ලෞකික ඥාන හැම වෙලාවෙම කරදර කරන්නේ ඥාන ඥාන බව දන්නවා. මේ ලෞකික ඥාන කියන්නේ දුක බව දන්නවනම් එයාට ඥාණයෙන් කරදර වෙන්නේ නැහැ. පුළුවන් තරම් ඥාන ලැබෙයි. ඒක දන්නේ නැත්නම් ඥානයට වාල් වුණොත් එහෙ නැති වෙන්නේ. එහෙනම් මෙයාට අර සත්‍ය සත්‍ය අවබෝධ ලැබෙන්නේ. අචා ඕ මේ ලෝකේ තියෙන ආයාත්‍ය දුක කියලා දැනගෙන අසුරු කරනකොට ඒව කැමති නැහැ. අපි කෙලින් කිව්වොත් මේ මගේ ශිෂ්‍යයා මේ ශිෂ්‍යයා මට පිට දුක පිට පිටන්නේ කියලා එයා කැමති නැති නේද කියලා මම මොනව කරන්නේ. ඒක ගන්න නෑ ඒක මම කියන එක නෙවෙයි මම බුදුහාමුදුර කෙනෙක් කියන්නේ. අපේ ලොකුනාන්ද ශිෂ්‍යව හදන්නේපා. ඉස්තාන හදන්නේපා. ඔය ජීන දුක් ඇති හැදෙනව නම් වලක් කරන්නත් එපා. උතෝනේ ලස්සන දිස්ත්‍රාණයක් කරනවා නේ සාදු කියපන්. කොතුමරි ගෝලයක් කරනවා සාදු කියපන්. හැබැයි ගහගන්න බෑ ඇඟේ දාගන්න එපා. පිටුනා පාරිශල පුත්‍ර දෙනා සැවුවා සංඝයා මං ගැන අපේක්ෂාවක් තියෙනවද? මම සංඝයා ගැන අපේක්ෂාවක් නැහැ කියලා. මේ මේ ශාසනය ඇති කරපු උන්වහන්සේ අපේක්ෂා නැත්නම් මොකද කතා කරන්නේ නැත්නම් මොකද අඩු ගන්න මෙතන ඔක්කොම සෝවන්. ඒ නිසා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. තියන්නත් එපා. කාගෙනවත් අපේක්ෂා ඉදිරියි. ඊතල වෙලා යනවනේ අඟ දැන් අපි මේ ජීවිතේ පූජා කරලා තියෙන බුදුහාමුදුරන්. බුදුහාමුදුර කෙනා අපිත් එක්ක ගන්නේ නැහැ. මාතෝ දගෙන ඉන්නේ මම මොනලාක ඇඹලා ඇසි. එතකොට නිකන් හරියට පෙගෙන වලින් කැපිලා ගියා වගේ නේද? මූලික කන්ඩිෂන් එක. පළවෙනිම මට්ටමේ කන්ඩිෂන් එක. ඒ ගුරුමේ උපසම්පදා කරපු ගමන් ආචාර්ය වතින් නිසඳායි. ඒක ඕගොල්ලෝ අපිට වත් පිළිවෙත් කරන්නත් දෙන්න එපා. අපි උගන්ට උගන්වන දේවල් කරන්නෙත් නැහැ. විපස්සනා කරන්න උදේ හැන්ද යනකම් මෙනෙහි කරන්න. මෙනෙහි කරන්නේ නැත්නම් මේ ස්ථානේ ඉඳපා ඵලයන් ස්ථානේ ඉන්නකම් මේ නිශ්චයාචාරය නෑ. නිශ්චයාචාරය උඹේ සතිය තමයි. ඒකට හරියට බයින්න ලංකාවේ. ඕම් පුරුම කී ලෝක සම්පද වෙච්ච ඕන කෙනකින් අහන්න බෑ. එතනදීම කියන වාක්‍ය කියන්නේ කියලා නිශ්චයාචාරයකම දෙනවා. ඊළඟට මං වෙනේ වත් පුරන්න දෙන්න එපා. බොයිනේ මම මොනවාක්වත් වතක් කරන්නේ නැහැ. එතනම ඇග්‍රීමන්ට් එකයි කියලා. ඒ විපස්සනාවේ තියෙන වටිනාකමක් අපිට මේ මේ කතාව කරන්න බෑ සමත භාවනා කරන පිරිසක් එක්ක සමත මධ්‍යස්ථානෙ. ඒක ධ්‍යාන අභිඥා ගැන මම කතා කරොත් එහෙම ඉස්සරහට දාලා මරනවා. මේකෙදී කියනවා ධ්‍යාන වර්ගපද ධ්‍යාන සියල්ලම අභිඥා සියල්ලම නෑ අපි විනාඩි 15 25ක් විතරක් තියෙන සාකච්ඡාව සඳහා වින කිවිච කළ යුතු නෑ කියන අදහසින් මම යෝජනා කරනවා අපි ඊතාවතා ආදී ගාථා සජ්ජායනා කරලා මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ